ඉතින් මෙතෙන්ට එනකොට අපි ධර්ම දේශනා පැත්තෙන් බලනකොට අපේ භාවනා වැඩමුළුවේ අපි 28 වෙනි දවසට ඇවිල්ලා තියෙනවා. දවස් 28ක් එක දිගට ගත කරලා තිනවා. ඉතින් ලොකු කැපකිරීමක්. ඒ අතරමැද දේශනා වතයෙන් 22ක් නැත්නම් 21ක් ගෙවම් කරලා තියෙනවා 22කට මේ ආරම්භය ලබන්නේ. එතකොට අපි මේ ආජීවක ශාවක නමින් සඳහන් මේ සූත්‍රය ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය ටික නිපාතේ සඳහන් වෙච්ච එකක්. එච්චරම දිග සූත්‍රයක් නෙවෙයි. නමුත් අපි විවිධ සාධක සූත්‍ර වෙන තැන් වලින් උපුටා දක්වමින් මේ ආජීවක ශාවක සූත්‍රයේ සඳහන් කොටස් අපේ අපගේ භාවනා ජීවිතයට ආධ්‍යාත්මික ජීවිතයට ආගමික ජීවිතයට සම්බන්ධ කරමිනුයි මේ තාක්කල් අපි පැමිණි. අලුතෙන්ම බණහන පිළිසකකට හඳුන්වා දීමේ අදහසින් අපි මේ ආජීවක සාහක සූත්‍රයේ සාරය අන්තර්ගතය කෙටියෙන් මතක් කළොත් මේ ආජීවක ශ්‍රාවකයා කියලා කියන්නේ සර්වඥාන්සේ වැඩ ඉන කාලේ හිටපු නිගණ්ඨනාත පුත්ත නම් වූ අනෙකුත් සත්‍යාතුන් වහන්සේලාගෙන් එක ශාස්ත්‍රුන් වහන්සේගේ කෙනෙකුගේ ශාසනය හිටපු ගිහිපාසක මහත්තයෙක් ගෘහපතියෙක් ඒ ආජීවක ශ්‍රාවකයා අනාථ මේ නිගණ්ඨනාත පුත්තගේ බොහෝම සුවචකී කර ගෝලෙක් වගේ වැඩ කරත් කොහොම හරි ඉංගියක් තිබිලා තියෙනවා මේ කාලේ සමකාලීනව ගත කරන සරුවච්චන් වහන්සේ ළඟත් ශාසනයක් තියෙනවා. ඒ ශාසනයේ එක්ක මේකට සමානයි නැත්නම් හොඳ වෙන්නත් ඉඩ තියෙනවා වගේ හැඟීමක් ඇති කියලා හිතන මේ සූත්‍රය කියනවා. ඒ නිසා මේ උපාසකතුමා අපේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සඳහන් කරන සතිමන්ත වූ ධිටිමන්ත වූ මුතිමන්ත වූ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ධර්මයක් සුවක්හතයි කියලා කියන්නේ කොහොමද කියලා ධර්මයක් මනාකොට දේශනා කරයි කියලා කියන්නේ කොහොමද කියලා. ඒ වගේම එවැනි දේශනා කරන ලද ධර්මයට කෙනෙක් මනා ලෙස බැසගත්තා පිළිපන්නා නැත්නම් සුපටිපන්නයි කියලා කියන්නේ මොකද්ද කියලා. ඒක ලානවා ඒ විදිහට මනාකොට දේශනා කරන ලද ධර්මයකට බැසගත්ත කෙනෙක් ඒ ශාසනයේ නිෂ්ඨාවට අවසාන ඵලයටපත් උනායි කියලා කියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ස්වකහාත කියන්නේ මොකද්ද? සුගතිපන්න කියන්නේ මොකද්ද? සුගත කියන්නේ මොකද්ද කියලයි ප්‍රශ්න කරන්නේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අන්‍ය තීර්ථක උපාසක මහත්තයෙකුට උපදෙස් දෙනකොට කිසිසේත්ම යම් පුද්ගලයෙක් හොවා දක්වන්නේ නැතුව ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඇති නොවන මතු මේ මැත්තේ ප්‍රශ්න ඇති නොවන මතු නොවන අදහසින් අර උපාසක මහත්තයා කියනවා හොඳයි උපාසක මහත්තයෝ මම ප්‍රශ්නයක් අහන්නම් ඒකට මනාප විදිහට උත්තර දෙන්න යම් ධර්මයක් රාගයේ ප්‍රහාණය කිරීම පිණිස ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස මෝහය ප්‍රහාණය පිණිස දේශනා කරනවා නම් ඒ දේශනාව මනාකොට කරන ලද දේශනාවක්ද එවැනි ධර්මයකට සුවක්හතයි කියන එක වැටෙනම වැට හොඳද ඔබතුමාට මොකද හිතෙන්නේ කියලා. එතනදී උපාසක මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් රාගයේ ප්‍රහාණය පිණිස, දෝෂයේ ප්‍රහාණය පිණිස, මෝහයේ ප්‍රහාණය පිණිස දේශනා කරනවා. ඒක මනාකොට දේශනා කරලා ධර්මයක් කියලා මට හිතෙන්නේ. එහෙමයි මට වැටහෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට ධර්මයක් නැත්නම් ශාසනයක් නිසි ප්‍රකාශිත භාවයකට නිසි එල්ලේකින් ප්‍රකාශිත භාවයකට පත් වෙලාද නැද්ද කියලා දැනගන්න මේක ඉතින් හොඳ මිනුම් කෝදුවක්. රාග දෝෂ මොහ ප්‍රහාණයට දේශනා කරනවා නම් අන්න ඒක සුවක්කටයි කියන්න පුළුවන්. ඉතින් අපි දැන් බලන්නේ අතර බුද්ධ ශාසනය ඇතුළේනේ. බුද්ධ ශාසනය ඇතුළේ විවිධ නිකායන් තියෙනවා, විවිධ මත තියෙනවා, විවිධ භාවනා ක්‍රම තියෙනවා. ඉතින් ඒ අතර හොයන කෙනෙකුට අර අන්‍ය තීර්ථක බ්‍රාහ්මණ, අන්‍ය තීර්ථක ශාවක එක්ක ඇවිල්ලා අහනවා වගේ ආධුනිකයට මේක ප්‍රශ්නයක්. කොයි කෙනාද ධර්මය හරියට දේශනා කරන්නේ? ඉතින් ඒක අර අපි දැන් අරගන්නේ ඇත්තට අන්‍ය තීර්ථක කියලා බුද්ධ ආගම අහනවා වගේ නෙමෙයි. බුද්ධ ආගම ඇතුලේ වුණත් අවුරුදු 2600ක් පරණ වුණාට පස්සේ මේකේ විවිධ අතුපතර විහිදලා ගිහිල්ලා එක එක මතිමතාන්තර වල ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා සුවක්ඛාත ගුණය. ඊගොල්ල සුපටිපන්නයි කියන්නේ මොකක්ද? එතකොට ආනන්ද සාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ සීල සමාධි ප්‍රඥා වශයෙන් හෝ දීන ප්‍රතිපත්තිය පුරනකොට ඒ කෙනා තුල තීන රාගය ප්‍රහාණය වෙනවා නම් ද්වේෂය ප්‍රහාණය වෙනවා නම් මෝහය ප්‍රහාණය වෙනවා නම් අන්න ඒක දැක දැක යන ගමන සුපටිපන්නයි. මනාකොට පිළිපන් ගමනක්. ඒ කියන්නේ මේ ගමන යනකොට Tamanටම ඒ අතර වාරයේදී අවසාන ඵලෙ නෙමෙයි අවසාන ඵලයේ සුවඳ අතර වාරයේදී දැනෙනවා. රාගේ ප්‍රහාණය වෙන හැටි, ද්වේෂේ ප්‍රහාණය වෙන හැටි, මෝහේ ප්‍රහාණය වෙන හැටි. ඊට පස්සේ අවසාන ප්‍රශ්නේ තමයි කොහොමද දන්නේ ඒ ගමන කෙලවරයි කියලා. කොහොමද දන්නේ මනාකොට ඒ තැනට පිළිපන්නයි කියලා. කොහොමද දන්නේ කේවල තත්ත්වයටපත් උනායි කියලා. කොහොමද දන්නේ මනාකොට විමුක්තියටපත් උනායි කියලා. එතකොට ආනන්ද සාංශ කියනවා යම් විදියකට රාගේ ප්‍රහීන නම්, ද්වේෂේ ප්‍රහීන නම්, මොහේ ප්‍රහීන නම් එවැනි කෙනෙක් ගමන කෙලවරයි කෙලවර කරා කියලා කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ කියලා. ඒ දේ පාසමත් දකින්න ඇත්තටම ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙකුට මෙතුවක්කල් තිබුණු කුෂ්ඨ රෝගයක් වාගේ පිපාශයක් වාගේ තියෙන මේ රාගය දුරුණ බව දන්නවනම් ද්වේෂය දුරුණ බව දන්නවනම් මොහේ දුරුණ බව දන්න යාට තමයි සුගතයි කියනවා. යාට තමයි මනාවට බිඳුණයි කියනවා. එයා තමයි කේවල තත්ත්වයටපත් වෙච්ච එක නේද කියලා උපාසක මන්ට උත්තර දෙනවා. ඉතින් අපි මේවා දවසින් දවස කරගෙන ඇවිල්ලා අපි මේ රාග ප්‍රහාණය පිණිස කටයුතු කරන සුපටිපන්න ගුණය ඒ වගේම රාගයේ ප්‍රහීන වුණ සුගත ගුණය ගැන මේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඤ්ඤාණස්කන්ධ වශයෙන් ස්කන්ධ වලටත් කඩලා උපාදාන පරිවර්ත සූත්‍රේ එහෙම නැත්නම් මදුපිණ්ඩික සූත්‍රෙන් උපමා අරගෙන අපි මේක ටිකක් විස්තර කරගත්තා අපි භාවනාවට කමට හම් වෙන විදිහට නැත්නම් අත්ලක්ක විදිහට. ඉතින් මේ අද දේශනා කරලද මේ පාඩේට ඉඳ ඉස්සර වෙලා අපි ඊයේ වෙනකොට රාගය ප්‍රහීන කිරීමේ සුගත ගුණයේ රූපාකාරය මොකද්ද වේදනාකාරය මොකද්ද සංඥාකාරය මොකද්ද සංස්කාරස්කන්ධය කියන එක විස්තර කරලා අපිට අද තියෙනවා පොඩ්ඩක් ඉතුරුලා ඒ විඥාණය මතින් ප්‍රහීන කරන ලද රාග ద్వේෂ මොහසයිත විඥාණයගේ ස්වરૂපය කොහොමද ප්‍රහීන වෙමින් පවතින රාග දෝෂ මොහසයිත ක්‍යාගේ විඥාණය කොහොමද එහෙම දෙයක් කරපො නැති සාමාන්‍ය අමු කෘතඥයේ විඥාණය කොහොමද කියලා ඉතින් ඒකදී ඇත්තටම සීලයක් නැති, සමාධියක් නැති, ප්‍රඥාවක් නැති, සතියක් නැති කෙනෙකුගේ විඥානය මනාකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඇහ කන දිව නාසය කය මත මතින් ගන්න අරමුණු මත තද්ද ලෙස ගැලිලා নিমগ্ন වෙලා එව්වම බදාගෙන ඒකෙන්ම උදේ නැගිටලා ඒකෙන්ම හැන්දෑව නිදා ගන්නකම් එහිමයි ගත කරන්නේ. උපදින්නෙත් ඒකමයි මැරෙන්නෙත් ඒකමයි. ඉන්නම් තිරසං හා සමානයි. ඒ විඥානේ නිතරම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බැඳලා තියෙනවා. යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා පෝරණිය සීල මට්ටමේදීමත් ඒවා යම් ප්‍රමාණයකට වීතික්‍රමණය වෙන උල්ලංඝනය වෙන සමාජ නීති මට්ටමට යන්නේ නැතුව රැක ගන්න. සමාජයට යනකොට පරිඋත්ථාන කෙලෙස් වශයෙන් තියෙන නීවරණ ධර්ම දුරු කරන මට්ටමට විඥානය දියුණු වෙනකොට ඒ විඥානය ආමිෂයෙන් ලබන සැප වෙනුවට නිර්ආමිෂ සැපයක් ආගමානුකූල සැපයක් ධර්මානුකූල සැපයකට දෙක මාරු කරන්න පටන් ගන්නවා. ඉතින් කලාතුරකින් කෙනෙක් ඒ වෙලාවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් අර නිර්ආමිෂ සැපේට වැඩි තැනක් දීලා නොකර බැරිකමට ආමිෂ සැපේ දීලා ඒ පැත්තට අබිනිෂ්ක්‍මණයක් කරනවා. ඒ පැත්තට නික්ම යෑමක් කරනවා. ඒ ශූන්‍යත්ව භාවයේ මඟක් එතෙන්දි කෙරෙනවා. ඒකට පස්සේ භාවනාවේදී අපි ගත්තොත් පරියන්කේදී සමාධිය වැඩි වීම සඳහා අරමුණක් ඇති කර ගන්නකොට සමත භාවනා ආදී වගේ. ඒ අරමුණ කියන්නේ ආනාපාන වෙන්න පුළුවන් නැත්නම් කායන පස්සනකට ගන්න කුමන හෝ අරමුණක් අරගෙන ඒ අරමුණ දිහාවම නොසැලෙන මනසකින් සතියකින් සමාධියකින් බලාගෙන ඉන්නකොට අපි බලන්නේ රූපේ දිහා. නැත්නම් කාය අනුපස්සනාව දිහා. නැත්නම් රූප කර්මස්ථානය දිහා. මේ රූප කර්මස්ථානයේ ඇතිවෙන විපර්යාසය මේ රූප කර්මස්ථානයේ ඇතිවෙන පරිණාමයේ දකින්නකොට ඒක සරුවච්චන් වහන්සේට විඥානයේ පරිණාමයත් ඒ හරහම කියන්න පුළුවන්. යමක් දිහා බලාගෙනකොට බලාන ඉඳ ඉඳ ඉඳ ඒ බලාන ඉන්න දේ ජම්මාකාරයක පෙරලියක් සිදු වෙනවනම් ඒ තුල බලන හිතේ පිළිබිඹුව තියෙනවා. මේක කියනකොට මහා ගෞත්ත බවක් වේ. මේක කියනකොට නිකන් මට කරලා කරකවල අල්ලන්න හදන ගතියක් තියෙන නිසා උඟ දෙනෙක් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා සරුවචනන්සේක විශ්වාස කරන්න ඉල්ලන්නෙත් නැහැ. උන්වහන්සේ සඳහන් කරනවා නොතිත් ආශාවකින් දල්වා ගන්නලද වීර්යයකින් නිවැරදි එල්ලේකින් යුක්තව මොකක් හරි එකක් අල්ලගෙන ඒක දිහා බලනින්දී කියලා. බලන ඉන්න ඉන්න ඉන්න ඒක රූප කර්මස්ථානයකට වැඩිය ඒක හිත පිළිඹු කරන කණ්ණාඩියක් වඩපත් වෙනවා. ඒ බව ඒ යෝගාවචරයට වැටහෙන්නේ ඒ රූප කර්මස්ථානේ හරහා වේදනානුපස්සනාව හරහා චිත්තානුපස්සනාව ගෙවම් කරගෙන වගේ යනකොට එහෙම නැත්නම් පටිවිපස්සනාව කියන විපස්සනා ඥාන මට්ටමට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ බලාන ඉන්න රූපය හුදු බලන රූපයක් නෙවෙයි ඒක බලන හිතේ නියෝජනයක් කියලා. සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කියනවා නම් අරමුණ දිහා බලාන ඉන්නකොට යම් වෙලාවකට ආලෝකයක් පහළ වෙනවයි කියලා. නිකන් ඕභාසයක් පහළ වෙනවයි කියලා. ඉතින් පැහැදිලිවම කියනවා හිතේ නිවරණ නැති වෙනකොට හිතේ ඕභාසය තමයි ඔය පේන්නේ. අරමුණේ ওই භාසය වගේ තමයි පේන්නේ. හිතේ ඕභාසයයි පේන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් නිකම් විචිත්‍ර භාවය ඇති කිරීම සඳහා ඒ බුදුන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ මෙන්න ප්‍රකාශ කරනවා යම් වෙලාවකට යම් වෙලාවකට භාවනා කරන යෝගාවචරගේ හිත හිතේ ශ්‍රද්ධාව මේ ඉන්ද්‍රධර්ම පහේ තියෙන ශ්‍රද්ධාව දියුණු වුණා නම් ඒ ශ්‍රද්ධාව දියුණු වෙන්න වෙන්න වෙන්න ඔබාසෙ වැඩි වෙනවා. ඉතින් අපේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් දිහා බලනවනේ ස්ක්‍රීන් එකේ ආලෝක ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට බොත්තමක් තියෙනවනේ. ඒ බොත්තම තද කරපුවාම අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන්. මේ බොත්තම තමයි සද්ධා. ඊට පස්සේ වීරිය වැඩි වෙන්න වැඩි වෙන්න ජවනිකා ශීඝ්‍රයෙන් මාරු වෙන්න පටන් ගන්නවා. අපි බලන ටෙලිදාරක මේ එකම දේ ඔහි ඇදී ඇදී යන්නේ වෙනස් වෙයි වෙනස් වෙයි යන්න පටන් ගන්නවා. වීර්ය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ විපස්සනා ගමන පෙරලි ගති වැඩි. පෙරලෙනවා වැඩි. ජවනිකා වැඩි. සිද්ධි බහුලභාවය වැඩි. එන්නේ සිද්ධි බහුල භාවය නිසා බලහන් ඉන්න පුළුවන් ගොඩක් කලා හොඳට වීර්යය තියෙනවා. සතිය තියෙනවනම් හැම නළුවෙක්ම හරි සජීවි. ඒගොල්ලන්ගේ භූමිකාව ඒගොල්ලෝ ලස්සනට කරනවා. සමාධිය වැඩි නම් අඟල් 14 ස්ක්‍රීන් එකද 18 ස්ක්‍රීන් එකද 20 ස්ක්‍රීන් එකද 40 ස්ක්‍රීන් එකද කියලා ස්ක්‍රීන් එක ලොකු වෙනවා. බලහින් දර්ශනපතේ එnde end end end ලොකු වෙන්න පටන් ගන්නවා. ස්ක්‍රීන් එක වැඩි වෙන්න වැඩි වෙන්න. එතකොට විඥානය ප්‍රඥාව වැඩි වෙනවා නම් ඒ වගේ තියෙන ත්‍රිමාන ගතිය නැත්නම් අතර තියෙන වෙනස්කම් හරි ලස්සනට දැන් ওই දින හොඳම LCD එහෙම නැත්නම් එක වගේ ඒ චිත්‍ර පණ තියෙන වගේ පෙළලා දෙනවා. ඉතින් මේ ඉන්දිය ධර්ම පහ වැඩි වෙනකොට අර බලහින්න අරමුණ ඕභාස වීමෙන් අරමුණේ මේ ආනාපාන අතර ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස වැටහීමෙන් ඒ වගේම සතියෙන් ආශාසී පටන් ගන්නත් ඉස්සලා මුලින් ඉඳලා මල්ලාගෙන මැද හරහා අග දක්වාම සජීවී ගතියෙන් ප්‍රසවාසයේ පටන් ගන්නත් ඉස්සලා මුලින් ඉඳලා මැද හරහා අග දක්වාම සජීවී ගතියෙන් සතිය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ පුලුල් tire කියලා කියන්නේ ආශාස ප්‍රසවාසයේ දකින්නකොට සද්දත් ඇහෙනවා. වේදනක් තියෙනවා. හිතවිලිත් තියෙනවා බාධාවක් නැහැ. tire pulul වෙන්න පටන් ගන්නවා. එතකොට විඥාණයට තේරෙන පටන් අර ගන්නවා. ඉස්සෙල්ලා එක අරමුණක්වත් හරියට පවත්වාගෙන කෙලින් යන්න බැරි වෙච්ච හිතට දැන් මේ নানা ආකාර අරමුණු අතර මැද වුණත් කඹේ ඇවිදින මිනිහෙක් වැටෙන්නේ නැතුව යනවා වගේ ඒ දන්න ගැන මිනිහෙක් වැටෙන්නේ නැතුව යනවා වගේ හොඳට බැලන්ස් කරගත්ත බයිසිකලක් පදින මිනිහෙක් එහෙම වැනුනට වැටෙන්නේ නැතුව යනවා වගේ මේක බැලන්ස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙන් පේනවා අරමුණේ වෙනස්කම් වගේ පෙනුනට යෝගාවචරයේ මේ හිතමයි අරමුණේ පිළිඹු වෙන්නේ. මේ විදිහට විඥානයේ මැද අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් බලන හිතේ භාවනා හිත මෙනෙහි කරන හිතේ මැද අවස්ථාවක් තියෙනවා. බුද්ධම විදියට අරමුණට සමීප වෙනවා. ඒක පේන්නේ නිකන් බල්ලෝ දෙන්නේ කෑතිල්ල ගොරකප ගොරව ගොරව ගොරව ලංගල ඒකිනෙකා කකොට වැටෙනවා. අයියෙන් පැනගෙන දෙන්න කකොට වැටෙනවා වගේ අරමුණයි හිතයි සමීප වෙලා වෙලා ඔන්න සිප වෙනඳ ගන්නවා. ආලිංගනයකටපත් වෙනවා. අන්නේපත් වෙන තැන අරමුණට හිත கிඳා බහින තැන ආලිංගනය කරන තැන යෝගීචිතය හරි වැදගත් ස්ථානයි. ඊට පස්සේ මේ හිත මේ අරමුණ කියන දෙක වෙන් කරන්න බෑ. අරමුණ හිත වෙනවා හිත අරමුණ වෙනවා නැත්නම් රූප ධර්ම නාම වෙනවා නාම ධර්ම රූප වෙනවා නැත්නම් නාම රූප දෙක අතර බුදුමාකාර සම්බන්ධතාවයක් ඇති වුණා ඒ තරමටම රූප ධර්මයේ සිුම් වෙනවා එතකොට නාම ධර්මත් එක්ක සම්බන්ධ වෙනවා. අන්නේ සම්බන්ධ වීමේදී විඥාණය සම්පූර්ණ ඇතුළට නැමෙනවා. කිසිසේත්ම පිටතට ගන්න බෑ. මොන ශබ්ද වෙන ගැහුවත් එන්නේ නෑ. ණය කුඹහට රිංග ගත්තා වගේ අරමුණ ඇතුළට යන්න පටන් ගන්නවා. කාන්දමට යකඩ කැල්ලද ගත්තා වගේ. එතකොට යෝගාචරයට තේන්න පටන් ගන්නවා. දැන් ඉතින් තටමඬ ඩංගේ යන්න මොනවක් නැහැ. ප්‍රයෝග කරන දෙයක් නැහැ. දැන් තියෙන්නේ කාන්දමට අල්ලලා. හරියට සර්පෙක් ගැහුවට පස්සේ ඒ තුවාලෙට නයි ගලක් තිබ්බහම විෂ තියෙනකන් නයි ගල අල්ලනවා. ඒ වගේ මේකට අල්ලලාම හිනවා. අන්න ඒ වෙලාවේ විඥානේ දහබදුරාව යන විඥානයක් නෙවෙයි. නන්නත්තර වෙච්ච විඥානයක් නෙවෙයි. අරමුණේ මේ විවිධ රස බලමින් ඇතුළට නැමෙන එක. ඒකේ තියෙන පිරිච්ච ගතිය. ඒකේ තියෙන සම්පත්‍ති කරගතිය. ඒකේ තියෙන සන්තුෂ්ත කරගතිය. ඒකේ තියෙන ආධ්‍යාත්මික ගතිය. ඒ ඒ විඥානේ ගැළවිලා එළියට යන්නවත් හිත දෙන්නේ. එහෙමම අල්ලගෙන ඉන්නවා. ආයේ මේකට කෑලි දාන්න කවුන එකමක් නැහැ. යුම්මලක ටිකක් දාන්න ඕනේ, රස කරන්න ඕනේ, අජිනමොටෝ දාන්න ඕනේ මොකක්වත් නැහැ. ඒක ඒකෙන්ම පදම එන්න පටන් ගන්නවා. ඉතින් සමහරව මේක නිවන කියලා හිතනවා. ඒ තරමටම විඥානයක තැනකට. නමුත් ඒක හරහා මේක මේ අතරමාගේදී ඉසුබලන තැනක්. නැත්තම් කන්දන්න විරෝට අතරමැද තිබුණු තානායමක් විතරයි. ඒක කන්දර ගිහිල්ලා නැහැ කියලා ඒ ගත්ත ධෛර්යයෙන් ඉදිරියට කරගෙන කරගෙන යනකොට අර ආරමුණ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නැත්තම් අරමුණේ රූපාකාරයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවෙද්දි මේ විඥානීය ප්‍රතිෂ්ඨාවක් නැති තැනකට එනවා. ප්‍රතිෂ්ඨාවක් සහිතව අරමුණක් සහිතව රූපාකාරයක් සහිතව තිබුණු විඥානයේ ඒ ආනාපාන සති සූත්‍රයේදී යම් තැනකදී සරුවත්නස දේශනා කරනවා චිත්තපටි සංවේදී අසසි සාමිති සික්කති චිත්තපටි සංවේදී පසසි සාමිති සික්කති. හරියන්නේ නාම රූප ධර්මේ රූප නැතුව නාමයේ හිටගෙන ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ රූප ධර්ම ඒ තරමටම සියුම් කරලා පිඩු කරලා අඹරලා සියුම් කරලා නිකන් හරියට ඝණයක් වුණාට හොඳට කුඩු කරපුවාම ද්‍රවයක් වගේ වැක්කෙනවා. ද්‍රවයක් ඕනට වැඩිය රත් කරපම වාෂ්පයක් බාටපත් වෙනවා වගේ ඒ රූප ධර්මයේ තියෙන විවිධ தত্ত্ব යටතේදී විඥාණය නිකන් විඥාණය විශ්ින් කරනද නැත්නම් මනෝමය වූ මනෝපුබ්බංගම වූ මනෝසෙට්ටම වූ தত্ত্বයකට එන්න පටන් අර ගන්නවා ඊට පස්සේ විඥාණීය පෝෂණය ලබන්න නම් ඒ විඥානයේ මෙතෙක් දෙකට තුනට බෙද බෙදා පාලනය කරපු එක කරගන්න බැරුව යනවා රූප සියල්ලම එක පිඬුවකට එනවා සියල්ලම නියෝජනය වෙන්නේ හුදු චලනකින් පමණයි. සියල්ලම නිරූපණය වෙන්නේ හුදු කම්පණයකින් පමණයි. ඒකට මේක ආශ්වාසිත ප්‍රශ්වාසිත මුලද මැදද අකද මේ සේරම ඔය මූල කර්මස්ථානයේ රමඨාන් සුදගිරේ සේරම ඔතෙන් යනකන් තමයි. ඔතෙන් යනකන් කියන පොඩි බබ්බෙකුට හැන්දෙන් කවන්න වගේ ඉතින් පුළුවන් තරම් උගන්ලා උගන්ලා කියලා කියලා කියලා මෙතෙන් එනකන් Java කවිලාවට පස්සේ රූප කර්මස්ථානයේ කියන එක හැඳි ගෑවිලාම යනවා. ගණ්ඩ දෙයක් නැත්තන්ට යනවා. ඒත් යෝගාවචරය නොසලෙන මනසක් තියෙනවා කියලා කියන්නේ ඒ විඥානයේ ප්‍රතිෂ්ඨාව. නිකන් හරියට හයිඩ්‍රජන් බැලුමක් හදලා ඒක උණුගේ පාවෙන්න ඇරියා වගේ ඒක දැන් ආනාලම්බිතව පාවෙන්න වගේ පටන් ගන්නවා. ඉතින් මේක හරි බය හිතෙනවා සීලේ නැති කෙනාට, සද්ධාව නැති කෙනාට, සමාධිය හරහා, සතිය හරහා නොවන කෙනාට මේක බුදුමාකාර ඇඟ හීතල වෙන හීන්දාඩිය දාන සැක බය නිදිමත උපදවන තැන. ඉතින් පසුගිය දේශනවල ගොඩාක් කතා කරපු නිසා අපි මේක ගෙවම් කරන ගියොත් ඊට පස්සේ යෝගාවචරගේ ඒ හිත චේතනා මත ඉති ප්‍රකල්පන මත අනුශේ මත රඳාපවතින පටන් ගන්නවා. ඒකදී අටුවාචාර්ය වංශය සඳහන් කරලා තියෙනවා ඔය ලිහිණියෝ ගිජු ලිහිණියා මහ විශාල කන්දක් උඩට ගිහිල්ලා බිත්තර දාලා බිත්තර රකින්නකම් බිත්තර මෝරණකම් එයා පැටව උපේලා ආය ඈතට යනවලු ගොදුරු හොයන්න. ඉතින් අර දරුවෝ ගිජලිනි පැටව දැන් අම්මයි දැන් අම්මයි දැන් අම්මයි කියන අර ප්‍රාර්ථනාවෙම චේතනාවෙම ගත කරනවලු හැබැයි උලම් බීලලු හැදේ. අම්මා ඇවිල්ලා ගොදුරු දෙන්නේ නැතිලු. ඉතින් උඹ පිට වෙන්නෙම කූඩුවෙන් පිට වෙන්නේ අපේක්ෂාත්මක ජීවත් වෙලා පිට වෙන්නෙම දැඩි කිජුකමකින්. ඉතින් ගිය ගාම ආයේ අර දැහැගෙන කන එවුවා පුරුදු කරගන්න. ඉතින් කියනවා මේ කාලය තුල අම්මා ගෙනත් දෙන කෑමකින් නෙවෙයි එහෙම නැත්නම් මේ රසමසවලකින් නෙවෙයි ආහාරයෙන් නෙවෙයි යැපෙන්නේ අපේක්ෂාවක් මත කියලා. දැන් අම්මා ඒ දැන් අම්මා ඒ කියන අපේක්ෂාවේ පමණයි. අනිත් වගේ තමයි මේ වෙලාවටත් හිත වැඩ කරන්නේ වෙච්ච දේවල් මත සහ වෙන්න තියෙන දේවල් කල්පනා කරමින් අර දවල්ට කාපු ගොනා එළදෙන එයාට වමාරා කැම කරනවනේ. ඉතින් ගුඩුස් ගාලා එළියට ගන්නවා හපයක් ඔය හපාපයින ඒක ගින්නවා ආය හපයන්. ඒ වගේ අර වෙච්ච සිද්ධි කරණ තියෙන සිද්ධි ඒව චේතනා වශයෙන් ප්‍රකල්පනා වශයෙන් එනවා. ඉතින් ਸਰවචනංශයේ හොඳට කියනවා මේ විඥානයාගේ තවත් තට්ටුවක් දැක ගන්න මේලා චේතනා නැති කරන්න උත්සාහ කරන්න. මොනම දෙයක්ක් ප්‍රාර්ථනා කරන්න එපා මොනම භාවනාවක් කරන්න එපා මොනම මෙනෙහි කිරීමක්වත් කරන්න එපා මේවා තේරම චේතනා ගන්න වැඩි දිනවා භාවනාවට යන්නද ඒතර ප්‍රකල්පනා පහළන හරි පිරිසුදු අදහස් හරි පිරිසුදු නිෂ්පාදන හරි පිරිසුදු පෙරදක්ම සේරම මතක් කරන්න කියනවා මේ විඥාණය තමාන්ටම ආහාර කරගන්න හදාගන්න අහස් මාලිකා විතරයි මේවා බොරු නන් නෙවෙයි ඇත්ත හොඳ පිරිසුදු ගති තියෙනවා. නමුත් මේ විඥානයේ කොට පෙරදෝරකම් දීගෙන යාම නඩු හදාගෙන යාම උසාවිත යන කරන වැඩක්. ඒ නිසා ප්‍රකල්පනත් නැත කරලා පස්සේ අනුශේ ධර්ම තේරෙන පටන් ගන්නවා අපි මේ ලෝකයේ ලෝක සම්මතයි කියලා කරන හැම දෙයකින්ම වෙන්නේ සංසාරේ වැවෙන එක විතරයි. සම්මත ලෝකේ කරන සෑම දෙයකින්ම වෙන්නේ සංසාරේ වැවෙන එක විතරයි. කොයි වෙලාවක හරි Taman ළඟ මම දැන් මෙතන කියලා ඒකට හිත ගන්නවා කියන එක මේ අනුන්ට උදව් කිරීමේ අදහසින් කරුණාවට කිරීමේ අදහසින් නැත්තම් බැනුම් ආණ්ඩින්න අදහසින් ලෙඩ නොවෙන්න ඉන්න අදහස් নানা ආකාර අදහස් වලින් හැලහප්පගෙන ජීවත් වෙන ජීවිතයක් තියෙන්නේ. ඒ නිසා මේ අනුසේ වශයෙන් පෙනී හිටින මේ වංචනික ධර්ම ඒ ඒ ඡාටගති මායාවි ගති අදහන්න බැරි තරම්. මම කියලා අල්ලගෙන ඉන්න මගේ රුචිය කියලා අල්ලගෙන ඉන්න මගේ ඇබ්බැහිය කියලා අල්ලගෙන ඉන්න මේ මිටිය හන මිටිය ලිහි ලිහි යන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට හදා බෙදා ගන්න කෙනෙක් පේන තෙක් කහලක නැහැ. මොකද හැම කෙනාම අනුන්ගේ දෙයක් අල්ලගෙන ඊය ගැන හිත හිතා හෙට ගැන හිත හිතා අනුන්ගේ දෙයක් ගැන හිත හිතා විශාල සැලසුම් හදන ලෝකයක්. ඉතින් මේ තමන්ගේ විඥානයේ ආහාර නොදී කොටු කරන්න හදන මේ ගමනේදී ඒ විඥානීය පිටින් ආධාර ආහාර නොදී මේ විඥානයාගේ කිසිම තැනක ආලම්බණයක් නැති තත්ත්වයට යන්න අසීමිත ප්‍රයත්නයක් කරන මේ යෝගාවචරයට උපදේශයක් ගන්න පේන තෙක් ගව් හතක් මානෙක කවුරක්වත් නැහැ. මේ වෙලාවට උපදෙස් දෙන විදිහට පෙනී හිටින හරියක් පෙනී හිටින්නේ ඒ අර කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දීයට කරකිල්ල පාරුව පදින තුරු දීඹේ කැළඹිල්ල සූර්ය උදා වෙන තෙක් පිණි බෑවිල්ල කියලා පද හතරක් තියෙයි. අන්න ඒ තමයි අපිට කරන හැම උදව්වකම හැම කෙනෙක්ම මොකක් හරි යටි අදහසක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අඩු ගන්න මේ වෙලාවේ විඥානය කරන හැම කටයුත්තකම යටි අදහසක් තියෙනවා. ඒ අදහස තමයි මේ රාග, ద్వේෂ, මෝහ කියන්නේ. මොනම විදියකට හරි විඥානය ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්න මූලික හේතු තුනයි කියන රාග ද්වේෂ මොහ පමණයි. ඒව නැති වෙනකොට විඥානය නිකම්ම නිකං මිලාන වෙන්න පටන් ගන්නවා. විඥානය නිකම්ම ආහාර නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් යෝගාවචරය ඒ වෙලාවට සාදරෙන් ඉදිරිපත් කරලා විඥාණයට ආහාර දෙන්න පටන් ගන්නවා. විඥාණයට මේ අනුපාලනය කරන්න පටන් ගන්නවා ආධාර කරන්න පටන් අර ගන්නවා අනේ මයිත් එක එකට ගිය කෙනානේ එකට බුදිය ගන්න කෙනා එකට කැම කන එක නා එකට නාන කෙනා කිය. නම් ਸਰවඥාන්සේ කියනවා මේක උත්සාහයක් වශයෙන් ආර්ය පරිශනාවක් වශයෙන් විඥානේ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රකල්පනා වලින් චේතනා වලින් අනුසයෙන් ඇති නොවිය වෙනස කොටු කරන්නයි කියන. විඥානේ තනි කරන්නයි කියන. මේකට කියනවා හුදෙකලා කරන්නයි කියන. විඥානට විශ්‍රාමයක් දෙන්නයි කියලා. විඥාණයට විවේකයක් දෙන්නේ කියලා. විඥානයේ විවේකෙදි විතර පෙන්වන්න බැරි දෙයක්. විඥානේ පුදුමාකාර බයයි තනි වෙන්න. මොකද මෙතෙක්කල් নানা ආකාර දේවල් දාගෙන ප්‍රයෝග කරගෙන හිටපෙකන තනි වෙන්න වෙන්න වෙන්න නිකන් දැන් කාලේ නිදර්ශනයකට කියනවා නම් ඩ්‍රැකියුලා ෆිල්ම්ස් වල පෙන්නනවා ඒ ඩ්‍රැකියුලාගේ මුණට ආලෝකයක් වැටිච්ච ගමන් උටින්න බෑ. අන්ධකාරය තමයි යාග ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. එළියක් වැටිච්ච ගම සුදු මැලි වෙලා මැරලා යනවා. ඒ වගේ විඥාණයට එකම දෙයයි පෙන්වන්න තියෙන්නේ කිසිම දෙයක සම්බන්ධතාව ඇති කරගන්න නැතුව අනා ගන්න දෙන්නේ නැතුව සැලසුම් හදාන්න දෙන්නේ නැතුව කරපු දේවල් ගැන වෙහෙස වෙන්න දෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්න දෙන්න කොටු කරනකොට ඩ්‍රැකියුලාට මූ කණ්ණාඩියක් ඇල්ලුවා වගේ එලියක් ඇල්ලුවා වගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එතකොට හිතෙන්නේ නිකන් මැරෙන්න යනවා හිතේ නිකන් මේ සීදී වෙනස ගැනීමක් වයි කියලා. හිතේ නිකන් මේ දිය කිල්ලලා මරන්න හදනවා, ගින්න දාලා මරන්න හදනවා, සුලින් එක සලුසුන් කොට අල්ලා මරන්න හදනවා. নানা ප්‍රකාර දේවල් සිද්ධ වෙනවා. ඔය කවදා හරි මේකෙන් ගැලවෙච්ච දවසට, ඒ කියන්නේ මොනම දෙයකමත් ආධාරයක් නැතුව ඉඳ ගිය දවසේ තේරෙන පටන් ගන්නවා විඥානයේ තියෙන වෙනමම සමබර භාවයක් සම්පූර්ණ මේ දේවල් වලින් විමුක්ත වෙච්ච සම්පූර්ණ කේවල තත්‍යක් සම්පූර්ණ ගමන කෙලවර කරපු තත්‍යක්. ඒකට මේ මේ විඥාණයට එක්ක ගනුදෙනු කරන මමයා ඉන්න තාක්කල් මැනිම මාන්නේ තියෙන තාක්කල් නිවන් දකින්න ඕනේ ඕනේ ඕ කියන ආශාව තියෙන තාක්කල් කවදාකවත් විඥානේ කොටු කරන්න බෑ. මේසයක තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් මොන්නම හරි ගුණක් ඉතුරුලා තියෙන තාකල් විඥානයේ විදිහට විමුක්ත වෙන්නේ කේවල தත්ත්වයට යන්නේ. ඒ වගේම සුගත தත්ත්වයට වෙන්නේ. ඉතින් එතෙන්දී මේ තමන්ගේ හැම දැනුමක්ම මේ ගමනට බාධා වෙනවා. ඇහැට කුණක් වැටෙනවා වගේ. මම යගෙන් තොරව, මාන්නෙන් තොරව, ආශාවල් වලින් තොරව මේ වැඩේට වැඩේ වෙන්න දීලා, ඇලෙන හැටියට මැස ගහගෙන ගියොත් අන විඥානය යම් කිසි වෙලාවට ගියොත් ඒකට අනිදස්සන විඥාන කියන නම පාවිච්චි කරනවා. සුවිමුත්ත විඥාන කියලා කියනවා. එහෙම නැත්නම් අපපතිත්‍ිත විඥාන කියනවා. අසංස අසං අසංඛත විඥාන කියලා කියනවා. ආනේ தත්වෙට යන්න නම් සංඛතය අයින් කරන්න. ඒකට ආධාර කරන වේදිකා සකස් කිරීම නතර වෙන්න ඕන. ගිය මනුස්සයෙක් විතරයි තේරෙන්නේ මේක තමයි ලෝකේ දින උප්පරිම උත්කෘෂ්ඨම පිපිච්චම සජීවි ගතිය කියලා. නිසරුවචනාංශය තමයි මේක ඉස්ලාම ඉදිරිපත් කරේ අනික් හැම ආගමකම මේ වගේ අ පාවිච්චි කරන වචන වල හැටියට විමුක්තියක් ගැන කතා කරා. නැත්තම් බ්‍රහ්මත්වයට සමග සමවීමක් ගැන කතා කරා. දේවත්වයට පත්වීමක් ගැන කතා කරා. මේ හැම එකකදීම මේ සරුවචනාංශය පෙන්වන්න හදනවා වගේ සම්පූර්ණ කේවල තත්වයක්. පෙන්ව හැබැයි කාගේ හරි ආධාරයක් ඇතුළු. දිව්‍යයන්ගේ ආධාරය ਸਰවඥ මේ ਸਰබලධාරී දිව්‍යයන්ගේ ආධාරය බ්‍රහ්මයාගේ ආධාරය ඇතුව කාට හරි මේ අතපල්ලෙන් ගිහිල්ලා. ඒ වුණාට ඒ Hindu වේද ග්‍රන්ථවල මේ ඒ බ්‍රහ්මත්වයේ විස්තර කරන්නේ තන්නේ ක්‍රම නිවන විස්තර කරන වචන වලින්. ਸਰව ව්‍යාපී ਸਰබ බලධාරී ඒකෝ දෙකක් නැති නොසලෙන සියල්ල කිරීමේ හැකියාව ඇති හරියටම සරුවචන විචාරම නිවනමයි කතා කරන්නේ. බ්‍රහ්මත්වයේ විස්තර කරන්නේ ඒකේ. ඉතින් ගිහිල්ලා මේ බ්‍රහ්මත්වයට එකතු වීම ඒකල කියන්නේ බ්‍රහ්මත්වයට ආත්මයක් තියෙනවා. ඒක පරමාත්මය කියලා. ඒකට එකතු වීමක් ගැන කතා කරනවා. සරුවචන කිව්වා ඒක ඔක්කොම ආත්මවාදයෙන් ගන්න මේ අපේ හිතේ තියෙන බයයි. අපේ හිත බයයි තනිකර කේවල தත්වෙ මේකට යන්න පුළුවන් වෙයි කියලා. අපේ හිත බයයි තනිකරම සියල්ලෙන් මිදිලා මෙතෙන් යන්න පුළුවන්. ඒ නිසා අපි ඒ කාගරි සරණක් ඉල්ලනවා කාගරි පීටක් ඉල්ලනවා ඒ පිහිට ඉල්ලන තාක් දීනයි පීටක් ඉල්ලන තාක් බැලයි දාසයි චක්‍රමී ක්‍රමෙන් ගෙවම් කරන ගෙවම් කරන ගිල කවදාරි මේ ජීවිතේදීම මේ සරුවචන ශාසනයේදීම ඒ සුවිමුත් තත්ත්වය ලබා ගන්න පුළුවන් කියලා හිතන එක පවා හිතන එක පවා විප්ලවයක් ඒ ධර්මතම අපි මේ කාමයේ ගිල්ල ගත කරන්නේ. එහෙම නැත්නම් ඒ අතරමැදි හම්බෙන සමතෙට සමාධි වලට විපස්සනා ඥාන වලට බුද්ධම කෑදරකමක් තියෙනවා. ඒක බදා ගන්න බදා ගන්න වෙන්නේ අර ඉදිරි ගමනට වැඩිබර ගමනට පාදයි කියනා වගේ ඒ ගෙවන් කෙරුවට පස්සේ විඥාණය ඇති වෙනේ අනිදර්ශන ස්වභාවය විස්තර වෙන කිසිම සූත්‍රයක් මේ කාලේ බණකට කියවන්නේ නැහැ. ඒවා ගැඹුරුයි කියලා පැත්තකට දාලා නිසා සර්වඥාන්සේ මහා සුපින ජාතිකදී කතා කරලා තියෙනවා මේ වගේ නිබ්බාන පරිසංයුක්ත ශූන්‍යතා පරිසංයුක්ත දේශන තමයි ඉස්සල්ලාම ශාසනයෙන් බැහැර වෙන්නේ. ඒ වෙනුවට කට්ටිය හරිය කැමති ජාතක කතා හඳ. එහෙම නැත්නම් විසුරු අරප කට්ටිය කියන සින්දු කයක් තියෙන මේ දවස්වල. ඔක්කොම හීරුළුමයි කියන්නේ තම්බි ළමයි කියන්නේ. ඒකයි ඒකේ ලස්සනම කැලේ වුණා තමයි මුළු හැන්දවරුවම පිටලා තියෙන්නේ. ඒක කහන්න හරිය කැමති මේ වගේ දෙයකට හිත මෙයවලා සමන්ගේ භාවනාවට සම්බන්ධ කරලා සීලෙන් සමාධියෙන් අප කප වෙලා කියන දේවල් දුනොත් තේරෙන්නේ නැහැ බොහොම අමාරුයි කියලා. ඇත්තම තමයි ඒක ගැඹුරුමයි. නමුත් ඒකෙන් නැතුව ගත කරන ජීවිතය පුදුමාකාර දාශකතියක් තියෙනවා. දාශ කියලා කාම දාසත්වය කියලා මේකට කියන්නේ. කාම රාජිනීගේ කාම රාජධානියේ බත් බැලයෝ. උදේ ඉඳලා හැන්ද වෙනකම් පහින් දින්නේ කාමෙට. ඒකල ඒත් මදි. නානා අප්‍රක්‍රම යන නමුත් මෙතෙන් ਸਰවඥාන්සේ ඒක රූපාරහත් කියන්න පුළුවන් වේදනාහරහ කියන්න පුළුවන් සංඥා සංස්කාර විඥාන කොයි එකේ වුණත් ඒ වගේ ඇත්තටම ඒ විඥානයාගේ මේ අවස්ථාවල් පහ වෙනකොට ඒහා සමානව රූපිත අවස්ථා පහ වෙනවා වේදනාවලත් අවස්ථා පහ වෙනවා සංඥා සංඛාර විඥාන ඉතින් ඒක නිසා ඒව එක එකනාගේ චරිතවල හැටියට වෙන් වෙනවා මිසක්කා එක්කිනුට පහම අල්ලන්න බෑ එක්කිනුට පහම අල්ලන්න පුළුවන් ඉන්නේ අන්වේ ඥාන වලින් විතරයි නැත්නම් සුත්තමේ ඥාන වලින් විතරයි. නමුත් මම විතර විස්තර කරන්න මේ පිරිසකට කියනකොට එක්කෙනෙක් එකපාරකින් ගැලවෙනවා, තව කෙනෙක් තව පාරකින් ගැලවෙනවා. ඉතින් ඒ Tamanට ගැලවෙන පාර දිගේ යනවා මිසක මේ නොතේරෙන දේවල් ඔළුවේ දාගන්න ගියාම හනමිටිය කරේ තියාගත්තා වගේ. මේකෙන් ප්‍රායෝගික නැහැ. ප්‍රයෝජන සලකලා මේ බණ අහන්න දන්නේ. ඒ නිසා Tamanට ගැලපුම් මාර්ගයේ තියෙන මොකේද? ඒ දිගේ යනකොට අනිත් ඔක්කොම පෙළ ගැහිලා එන බව Taman ඒ තර්ක ඥාන වලින් සුත්ත අන්වේ ඥාන වලින් තේරුම් ගන්න. අන්නේ විදිහට මේ විඥානයාගේ සුවිමුත්ත භාවයක් සිදු වෙනවා නම් ඒක දැන් කාලේ නම් වැටෙන්නේ Tamanටම පමණමයි. සර්වචනති හිටියානම් ආශය අනුසේ ඥානෙට උන්වහන්සේට තිබුණා කිසිම ගෝලයකට කිසිම ශිෂ්‍යයෙකුට ඒක ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක තර්කයට අල්ලන්න බෑ. ඒක කවදාකවත් මේ සැලසුම් කරලා යන්නත් බෑ. නමුත් ඒක නැවත නැවතත් කිරිල්ලෙන් තමයි තේරෙනවා ඊටාම ගොරෝසුවට කාමයේ බැහැ වෙලා තිබුණා. මේ විඥාණය සීලයක් කඩාගෙන කාමයේ හොප විඥාණය සීලවන්ත වෙලා ඊට පස්සේ සමාධියකට ඇවිල්ලා සමාධිය මාර්ගයෙන් කාම ආසාව අතහැරලා දාලා ඊට පස්සේ ලැබෙන සමාධිය විපස්සනා මාර්ගයෙන් එහෙම නැත්නම් උපේක්ෂා මාර්ගයෙන් ගෙවම් කරලා ඒ දිගට දිගට යනකොට මේ විඥානයේ තියෙන සුවිමුත්ත භාවයේ ඇතුළත පිටත ભેදේ නැතිවීමෙන් තමයි තේරෙන්නේ. යම් තාක් ඇතුළත පිටත මේ මම මේ මගේ නොවේ කියන හැඟීමක් තියෙන තාක්කල් විඥානයේ මේ දෙක හරහා තමන්ගේ බලාධිකාරිය පිහිටවනවා. මේ ලෝකේ හරි වැරදි කියන දේවල් පිළිබඳව හඳට බැඳෙන්න බැඳෙන්න විඥානය පෝෂණය ලබනවා. ඒසයික ඒකෝගතියක් තමයි තියෙන්නේ ඇතුලේ. ඉතින් යනකොට කේවලත්වයටපත් වෙනවා. විඥානයේ නයිසර්ගික පත්‍යෙට කේවල தත්ත්වයටපත් වෙනවා. එතකොට ඒකට බුද්ධ විඥාණයම තමයි. ඒකේ ඉච්ඡි පුරුෂ භාවයක් කාලය අතර දේශය අතර වෙනසක් නැත්තේ නෑ. කවුරු එතෙන් ගියත් කවදාකවත් ඒ නිවන කියන ධර්මෙ පිරෙන්නෙත් නෑ. ඒක හිගේකුත් නෑ. සත්‍යඥාන්සේගේ ප්‍රකාශන අනුව. ඉතින් මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආජීව ශ්‍රාවකයාට රාගයාගේ ප්‍රහාණය, දෝෂයාගේ ප්‍රහාණය, මෝහාගේ ප්‍රහාණයයි සුග තත්වයේ සුගත තත්වයේ අර්ථකතනෙ කියලා කිව්වට පස්සේ ඒ නැත්නම් ඒක හේතු ගන්නවා කියනව නෙවෙයි එයා ලව්වම කියව ගන්නවා. කියවට පස්සේ තමයි දවසේ මාතුකාවසින් ඉස්සරහින් තුන පාඩය ඒ ආජීවක ශ්‍රාවකය කියන්නේ අච්චරියම් බන්ති අබ්බූතම් බන්ති. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනා විලාසය ආශ්චර්යවත් ස්වාමීන් වහන්සේ. අභූතයි කියලා කියන්නේ පෙර නොවි විරු. ඕනම කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහපුවම එයා තමන්ගේ මාන්නේ කැළපෙන විදියට මගේ දේ තමයි හරි අනිත් දේ බොරුයි කියන විදියට හැම වෙලාවෙම මූලධර්මය සම්මුතියත් එක්ක අනනවා. ආනන්ද සායනාසේ මූලධර්මයේ සම්පූර්ණම සම්මුතියෙන් පැත කරපු නිසා සාමුක්කංශනයක් ඇත්තේ නැහැ කියලා කියනවා. නචේව නාම සාමුක්ඛං සරං හෝති. තමන් උසස් කොට දැක්වීමක් ඔබ වහන්සේගේ බණේ නෑ ස්වාමීන් වහන්සේ. ඊගාවට පරධම්මා අපසාධනිකුත් නෑ. අනිකට්ටි මෙච්චර හොඳට සවක්කාත නෑ. අනිකට්ටි මෙච්චර හොඳට සුපටිපන්න නෑ. අනිකට්ටිට සුගත වෙන්න බෑ කියන එකක් එංගෙන්නේවත් නෑ. නිසා ඒවකට හිටිය අනිකුත් ශාස්ත්‍රාස්ත්‍රවරුන්ගේ ධර්ම පිළිබඳව පහත් කොට සැලමිකමකුත් නෑ. ඒ නිසා සාමුක්ඛංශන පරවම්බන කියන වචනේත් මේකට සඳහන් කරනවා. මේ කියන්නේ පරධම්මාපසාදනා කියලා මේකේ තියෙනවා. පරධර්ම අපසාදයකට අප්‍රසාදයකටපත් කිරීමකුත් නැහැ. ඒ වාගේම කතා කරනවා ආයතනීව ධම්මං දේශේති. මේ සාපේක්ෂතාවය අනුව තමයි ගැඹුරට යන්නේ. පටන් ගන්නකොටම ගැඹුර පෙන්වන්නේ. පටන් ගන්න කියන්නේ ආගම ධර්ම පටන් ගන්න දන් දෙන්නේ කියලා කියන්නේ. ඒක හරහයි මේ ආමිෂේ සම්බන්ධව ඇති රාග දෝෂ මොහ නන්නා දුන්න කෙනෙක්ගේ හිත සුව පිණිස බඩගින්න නැති කෙනෙකුට දෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ දානේ පිළිබඳව කතාව තේරුම් ගත්තට පස්සේ ඒ කෙනාට සඳහන් කරලා තියෙනවා මේක බොහොම හොඳයි. හොරකම් කරනකොට දානේ බොහොම හොඳයි. ඒක බෞද්ධ නෙවෙයි. ඒක මානුෂික ධර්මය සීල සත්පුරුෂයන් විසින් සීල පඬිතයන් විසින් සාදු සම්මතයි. ඊට පස්සේ කියනවා මේ මේ දානේ තියෙන ආනිසංශ වැඩි කරගන්න කැමති නම් ගොඩාක් දන් දෙනවකට හොඳයි. එතෙන් සිල්වන්ත ඉඳගෙන සිල්වතෙකුට දන් දෙන්නේ. සංසන්දනාත්මකව පෙන්නනවා. ඔය චුල්ලකම විභංග වගේ සූත්‍රවල සියක් ගුණේ සියක් ගුණේ මේ ආනිසංස වැඩි වෙන ක්‍රමය වෙන්නලා කියන මේ සීලවන්ත වෙනකොට සීල්වන්තයෙකුට දෙනකොට දානේ ඒකේ තියෙන වටිනාකම. ඒක liverලා අර දානීය හරහා කියන අනුන්ට සැප එළවීම හරහා අනුන්ට දුක් නොදීමේ වටිනාකම පෙන්ලා දෙනවා. මෙතන තියෙන මා විශාල මේ දර්ශනයක්. ඉස්සලා අනුන්ට සැප දීම උගන්නලා පොඩිතරියෙකුට ඊට පස්සේ කිනුවිටදී දහස් ගුණයක හොඳයි අනුන්ට කරදර නොකර ඉන්න එක. වෙන විදිහට කියනවා නම් දානය කියලා කියන්නේ අනුන්ට හිතසුව සැලසෙන එක, සතුන් නොමරනවායි කියලා කියන්නේ අනුන්ට දුක් නොදෙන එක. හොරකම් නොකරන එක. ඉතින් මේක තමයි ඔය ආගම සහ ධර්මය අතර වෙනස. ආගම හැම වෙලාවෙම කලයුත්ත කිරීමේ විශාල උනන්දුවක් කරනවා. ධර්මයේ අහිංසකව පැත්තකට ලැජි කරනවා කලයුත්ත කිරීමට වැඩිය ඒකත් නරක නෑ. ඇත්තම කියනවා නොකල යුතු නොපනක්කම් නොකිරීම තමයි කල යුත්තේ කරනවට වැඩිය කුසල් උපදවන දේ. ඒකට වේදමක් යන්නෙත් නැහැ, කොහත් යන්න ඕනක මොකුත් නැහැ, විශාල ඥානයක් ඕන කරන්නෙත් නැහැ. අවස්ථාවක් වෙනකම් බලා ඉන්න ඕන කමකුත් නැහැ. ආනේ විදිහට ආයත කේනේව ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙන මුහුදක් වාගේ. පහරද සූත්‍රයේදී ආයත කේනික වචන එහෙම සම්බන්ධ වෙනවා. මුහුද හැමදාම ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරු වෙනවා වගේ සීලේ වටිනාකම පෙන්ලා දුන්නාට පස්සේ ඕන කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් මේ සා විශාල සංඛ්‍යාවක්. 99%ක්ම මරුණාට පස්සේ අපායට යන්නේ මොකද? සිල් නැතිකම නිසා. ඒ තරමටම අමාරුයි මේ ලෝකේ ඉන්න ගමන් මේ කාම ලෝකේ ඉන්න ගමන් මේ සීලවන්ත වෙන එක සීලාචාර වෙන එක සීතල වෙන එක. ජීනිසා එකල පෙන්නනවා සිල්වන්ත වෙනවනම් දානියත් එක්ක ඒකාන්තයි දිවි ලෝක සම්පatti ආඩ්‍ය මනුෂ්‍ය සම්පatti. නමුත් මෙච්චර දෙකක් තියේදී තමන්ගේ gedara යනවා වගේ මැරෙන මැරෙන එක අපායට යන්නේ මොකද? මේ සීලයට රැක ගන්න බැරි නිසා. ඒ නිසා නිකන් සාමාන්‍ය ගිහියෝ ඉඳගෙන හරි කමන්නේ නැහැ. පංචිල් පද පහ රකින්නවා නම් සක්ත දෙවේන්ද්‍රයා පවා. මිනිඔටුන නව නව වඳිනවලු අනේ මේ මිනිස්සේ ගිහියෝ ඉඳගෙන පංචිල් රකින්නවා කියන එකට කොච්චර ගරු කළ යුතුද කියලා. ඒ නිසා දාන කතා සීල කතා ඉවරලා සංඝ කතාව පෙන්ලා දෙනවා ස්වර්ග සම්පatti නැත්තම් සක්‍රයාගේ පවා වැඳුම් ලබනවා. නමුත් මේ දේ කරගන්න බැරි මොකද මේ කාමයාගේ තියෙන විචිත්‍රත්වේ නිසා කාමයාගේ ආධිනව නොසලකීම නිසා. ඒ දාන කතා, සීල කතා, සබ්බ කතා, කාමණං ආධිනවන් ඒකේ වෝකාර සංකිලේශං. ඒකේ තියෙන විචිත්‍රත්වය මිනිස්සු පුදුම විදිහට අදගන්න. අන්නේ ටික දේශනා කරාට පස්සේ තමයි ਸਰුවචනාංශය කියන්නේ මේ කාමයාගේ නිස්සරණය කියන්නේ. කාමයේ තියෙන ආධිනව හොඳට දකින්න කෙනා තියෙනවා මොන තාලෙන් සාධාරණීකරණය කරත් ඒ කාමයට එක්ක ඉන්න තාක්කල් අසුචි වල ඉන පණුවෙකුට ඩෙටොල් වලින් නෑවත් හරියන්නේ නෑ. අසුචිම තමයි ගත කරන්නේ. ඒකේ ගන්න බෑ. පිරිසුදුවක් ගන්න බෑ. මට නිතරම වගේ මතක් කරන විදිහට බල්ලෙක් දාපු බෙට්ටක මුල හොඳයි මැද නරකයි කියලා පිට හොයදුවත් ඇතුලේ මැදේ ඇති හොඳයි කියලා ගන්න දෙයක් නෑ. ඔක කක්කම තමයි. නිසා කාමයේ හරහා කල්පනා කරන ලෝකේ හොදලා ගන්න කක්කාවක් නැහැ. ඉතින් අද හුඟ දෙනෙකුට ඕනලා තියන්නේ ජීව ඉඳගෙන නිවන් දකින්න. ප්‍රශ්න අහනවා ජීව ඉඳගෙන නිවන් මොකද ගිහිකමයි ඕන කරන්නේ නිවනටත් වැඩියි. වෙන විදිහකට කියනවා කාමයටමයි පයින්නේ. ඉතින් ඒ නිසා මේ ගිහි අතහරිනවා කියලා කියන්නේ රාමඤ්ඤ නිකාය සංස්ථාවෙල පැවිදිනවා කියන එක නෙවෙයි. මේ කාම ලෝකේ හිටියත් තමයි අනේ කවදද මේක ඉවර කරන්නේ? කවදද මේ ප්‍රයෝජනේ සලකලා කාමවස්තු පාවිච්චි කරලා ඉතුරු විවිකේට පාවිච්චි කරන්න කියලා. ඒ නික්මීම කරන්න පුළුවන් නම් එහෙම නික්මිච්ච කෙනාට විතරමයි ਸਰුවචන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්ම දේශනා කරන්නේ. ශාමුක්කංශික දේශනාව කරන්නේ. මොකද මේ කාමයන්ගෙන් නික්මිනකොටම ඒ හිත නික්මෙන්ට උත්සාහ කරන හිතම උදග්ග චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් කල්ල චිත්තම් මුදු චිත්තම් හරියට කුඹරක වී වපුරන්න කලල් කරපු මඩක් වගේ හිත සම්පූර්ණ මෙලෙක් වෙනවා මුදු චිත්තම් ඊතාවත්ම වෘතු භාවයටපත් වෙනවා උදග්ග චිත්තම් ඕන දෙයකට උද්‍යෝගී භාවයක් ඇති වෙනවා පසන්න චිත්තම් උතුමාකාර ප්‍රසන්න භාවයක් වෙන මෙච්චර දුක් තියෙන ලෝකේ මට ආයතනකේ ආයතකයෙන්ම දැන් එන්නේ එන්නේ පහසුකම් ලැබෙනවා දුක නැති වුණා නෙවෙයි නමුත් දැන් වෙන්ද නැති පාරක් පෑදුණයි කියලා ප්‍රසාද භාවයක් ඇති වෙනවා ප්‍රසන්න චිත්තං කල්ල චිත්තං මුදු චිත්තං උදග්ග චිත්තං පදන විනීවරණ චිත්තං නීවරණයන් දුරු වීමට ඒ කැපකිරීම කෙරුවට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව නැත්තම් ඇත්ත ඇති හැටි පිළිබඳව අවබෝධ කිරීමට දොර ඇරෙන්නේ ඉතින් අපි සංසාරේ කොච්චර ගෙවම් කරමින් ගෙවම් කරමින් ටිකෙන් ටිකෙන් ටිකෙන් ආයත කේනේව කියලා ඉන්නේ ක්‍රමක්‍රමයෙන් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ වටිපදා සීල සික්ඛා සමාධි සික්ඛා ප්‍රඥා සික්ඛා වලින් ඇවිල්ලාද මේ தත්ත්වයට එන්නේ එතෙන් ආවට පස්සේ මේක ඉක්මන් කරන්න හදන්න එපා ඉක්මන් කළොත් ඒකම විකෘතියක් වෙනවා අපිට මේ මහා ලෝක දෙයක් ලැබිලා මේ උදම්මනනවා නෙවෙයි අඩු ගන්න මෙහෙම පෙතක් තියෙන බව අපි මේක ඉදිරියට අඩු ගානේ සුපටිපන්න බව. පිටේ ගමන් කරන බව දැනගත්තා නම් ඒක බොහෝම ගෞරවයෙන් ලොකු ගම්බිහිරත්වයකින් අනිකුත් ඒ ගමන් කරන හැම කෙනෙකුටම දෙයියන්ට පුදුන්ටත් වැඩිය සලකගෙන ඒ ඇත්තෝ නිසානේ අපිට මේ ගැම්ම එන්නේ එහෙම නැත්නම් අපිට මේක යන්න බෑනේ ඒක නිසා අපි අපි අනුකම්පා කරගෙන නැත්තම් කොහොමද කරන්නේ කියලා ඒ සමග්ගණන් තපෝසුකෝ කියන්නේ මේක යන ගමන් හොඳට කල්පනා කරන්න ඕනේ සංසාරෙත් එක්ක බලනකොට අපි මේ ඉන්න තත්ත්වේ අපි මොන જાති කරන්න ගියත් මේ ඉක්මනින් කරන්න හදන ක්ෂණික පොල් කිරි ක්ෂණික ඉන්දියාප්ප ඔක්කොම ක්ෂණික ක්ෂණික තමයි. මේ වැඩේට ක්ෂණික කරන්න ගියොත් ඉක්මනට පිස්සු වැටෙන එක තමයි වෙන්නේ. ඒ නිවන් යන්න නෙවෙයි යන්න හම්බෙන්නේ නිවන නෙවෙයි පිස්සු වැටේ තියෙන ක්ෂණික මාර්ගය නිසා යන තැන දැනන ආයතකේනේව ක්‍රමානුකූලව සාපේක්ෂව මේ යන ගමන දැනගත්තොත් මේ භාවනා වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච කෙනෙකුට මුළු ජීවිතේටම වෙන කරපු සියලුම පින්කම් වලට වැඩිය මම මෙන්න මේ දවස් හතක් අඩු ගන්න තිල් රැක්කා කියලා හරි සතුටක් ඇති වෙනවා. ඒක විශාල මරණ මොහොතදී පවා විශාල ආලෝකයක් වඩපත් වෙනවා. කාටද වෙන කියන්න පුළුවන් මේ වෙලාවේදී අපි ගෙදරක හිටියානම් කොයි අතේ දුවන හිතක්ද මේ? අපිට මේ කතා නොකර විනාඩි 5 10 කින්න පුළුවන් වෙයි. කී පැත්තකින් ආමන්ත්‍රණ එන්න ඉඩ තියෙනවා. කොච්චර දේවල් අපි අනුන්ට ආමන්ත්‍රණය කරනවා කොච්චර දේවල් කරනවද හැම දෙයක් අරාම ශක්තිය ලැබෙන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් ඒක නිසා ඒ දැනට තියෙන මේ தত্ত্বය තමන්ම ගරු කරගන්න තියෙනවා තමයි මේ සැක උපදවන්නේ මම යන පාර හරියද මොනවද කරන්න ඕනේ අර ලස්සන පැහැදිලියට බොරදියේ දාගන්න මේ ආයත කේනෙම කියන බුදුහාමුදුරට සාධාරණ දේවදත්තට සාධාරණ අපේ සරුවචනාංශයේ දේවදත්ත පොළොවට ඇදගෙන යන වෙලාවට ඉස්සර දවසේ යටි ඉස්සර කිලෝවැය පහේ බුදු කෙනෙක් වෙනවා කියන්නේ. සැලසුම් කරලා බුදුහාමුදුරන්ව වද දීපු කෙනා. ආනන්තරී අකුසල කර්ම කරපු කෙනාට කියලා තියෙන යටි ඉස්සර කියලා මැත්තේ බුදු වෙනවයි කියලා. අපි කොහොමද කියන්නේ මේ පොඩි කරදරයක් කරපු මිනිසෙකුට නැත්තම් දුකක් මේ පවක් කරන මිනිසෙකුට මේක ප්‍රමාණ කරන්න යන්න නරකයි. ක්‍රමානුකූලව යන ගමනක් නිසා මේ ආයතකේනිය වගේ නිසා අපි ඔක්කොම ඉන්නේ පෙරහැරේ. එක්කෙනෙක් ඉස්සරහින් ගියා පස්සෙන් ගියත් එකම ස්පීඩ් එකේ තමයි ඔක්කොම. කසකාරයා ඉස්සලා ගියාට ඊළඟ පිටිපස්සෙම ගියාට එකම පෙරහැරේ තමයි ඔක්කොම යන්නේ. මේ ආයතකේන தත්ත්වය අමතක කරලා තමයි මේ ක්ෂණික ක්‍රම වලට යන්න හදන්නේ. ඒ ක්ෂණික ක්‍රම නිසා নানা ආකාර ගුරුවරු নানা ආකාර විදියට මේ ගුරු මේ භාවනා යෝගාවචරින්ට ඉක්මන් ක්‍රම කියලා දෙන්න හදනවා. ඒ අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කතාවක් තියෙනවා මචං මේ හැරිය ෂෝට් කට් එකක් තියෙනවා හැබැයි අනික් කට් එකට වඩා ටික ලොන් කට් එකට වඩා ටිකක් දිගයි කියනවා. මේක ෂෝට් කට් එක සාමාන්‍ය ලොන් කට් එකට වඩා පොඩ්ඩක් දිගයි කියලා කියනවා. ඒ හැම ෂෝට් කට් එකක්ම සාමාන්‍ය කට් එකට වඩා පොඩ්ඩක් දිගයි. ඒකට ඉවසන්න බැරි නම් මේ යන ක්‍රමයට වැඩි එකක් නෑ මේකමයි. මේ තමයි මට ගැළපෙන ක්‍රමය කියලා මේකෙදි කියන ගමන් සතුටින් hina වෙවි යනවට තමයි සුගත කියලා කියන්නේ. මේ ආයත කියන தත්ත්වෙ නැති වුණොත් තමයි මේ භාවනා ජීවිතයත් ඇඹුල් වෙන්නේ. ඒකට කියනවා නිස්සාරණ සිත දෝමනස්සය කියලා. ඊගේ අතහැරලා ආවත් දොම්නස් වෙනවා අයියෝ මේ කරගන්න ඕනේ වැඩි කරගන්න බැරි වුණා අර්ග කරන්න ඕනේ මේක කරන්න කියලා තාම දුවන්නේ අර තණ්හාමාන දිට්ඨි දිගේ. ඒ නිසා තමන්ගේ මේ යෝගාවචර ජීවිතය පිළිබඳව පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය මම හිතන්නේ ඔක්කොටම ඉන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතයේ විදිහට හැකි සංඥාව බලනොයි කියන එක ඒක විශාල වෙනසක්. ඒක කියනවා සාමාන්‍ය පුංචි කාලේ පොඩි එකෙක් හැදෙනකොට අපේ කාලේ උපමාන කියන සත පහක් හම්බුණාත් හරි බුදුම සතුටක් ඇති වෙනවා. දැන් නම් හැදෙන දරුවෝට මම හිතන ලක්ෂ පහක් දුන්නක් අසතු කරන්න බෑ. දැන් හැදෙන අමතර මගේ යක්කු જાතියක්. අපි පොඩි කාලේ තඹ සත පහ හම්බෙච්චාම නැත්නම් රීදී සත පහක් හම්බෙච්චාම තඹ සතේ හම්බෙච්චාම බුදුම සතුටක ඕක කැටේ කරලා සල්ලි දාගෙන සතය රූපීල කරගන්න හැටි කල්පනා කර කර ඉන්නවා. ඒ වගේ යෝගාචරයට හැමදාම ආධුනික මනසක් ඇති කරගන්න කියලා. හැම පරියන්කේදීම දැන් ඉපදුන බබේ හුස්ම ගන්නවා වගේ හුස්ම ගන්න කියලා. සක්මන් කරනකොට ඇවිදින්න බැරි කෙනෙක් දැන් 7යි 7යි කියන හදනවා වගේ සක්මන් කරන්න කියන ඔය සක්මනේ ගිලා දිව්‍ය ලෝකයට යන්න හදනවා වගේ මහා ලොකු සැලසුම් හදන්න එපා ඒකෙන්ම පේන්නේ කාමෙමයි රාගෙමයි ද්වේෂෙමයි මෝහෙමයි ජනිකන් සාමාන්‍ය පොළවේ ඇවිදින්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය වාඩිලා හුස්ම ගන්න පුළුවන්. එන්න අර අර ඒ වේගිරි ගන්නේ හාමුදුරුවෝ කමටහන් දෙන්න ගියාම ওই පොයි දවසට එනවනේ විශාල පිරිසක් ආපුවම කියනවලු කොහොමද වාඩි වෙන්නේ? දැන් ඉඳගෙන මේ හුස්ම දිහා බලන්න බල්ලිවල ස්වභාවික හුස්ම බලන්න හැබැයි මේ නයි වාගේ පිඹින්න යන්න බෑ මොකද හුස්ම මේ ආනාපානෙ කරගන්න බෑ සාමාන්‍ය හුස්ම වෙන එක දිහා බලන්න බෑ මේ භාවනා කරන්න ගත්තාම අමතර උණක් එන්න ගන්නවා සක්මන් කරන්න ගියාම බිල්ලංගු ගැහුවා වගේ අලියන්න ඇවිදින්නේ නිකන් අමුතුම තාලවලට ඉතින් මේක ගියාම කොර වෙනවා කියලා අහන්න දෙයක් තියෙන්නේ මේ පොළවේ ඇවිදින්න බෑ හුස්ම ගන්න බෑ. මේ තාම මූලික දෙක මේ දෙක බලලා මේක දිහා බලා හිටපන් කිව්වම බලහින්න එක නෙමෙයි කරන්නේ. ඔක් කරන්න හදනවා. කොච්චර කොච්චර කන ගන්නවද කියලා බලන්න මේ ආයත කේනේව කියන වචනේ දන්නේ. ආධුනික මනස කියන එකේ තියෙන සුන්දරත්වය දන්න සතපහ හම්බ වෙනකොට තිබුණු ඒකේ සතුටින ගතිය නෑ. අම්මතර සංකීර්ණ දාවල් දාගෙන අම්මතර වචන දාගෙන මේක සංකර කරන්න ගියාට පස්සේ මොන කර්මස්ථානචරවලට ලියා ගන්න බෑ මොකද පටන් ගන්නෙම මහා ගැඹුරු දේවල් වලින්. ඉතින් මේක හරි ලස්සන මේ මේ ආයත කියනවා කියන එකේ ඒ වචනේ තියෙන සුගත කියන වචනේ සමහරකට කියනවා ගත කියලා කියන්නේ ගියා කියන එක සුගත කියන්නේ සුන්දර ලෙස ගියා. තම තමාලාට කියලා කියනවා hina havivi ගියා කියන අදහස. යන ගමන හරීම කටුකයි. හරීම කටුකොහොල්. ඒක hina වෙවි යන. මොකද ලාභයකට සත්කාරයකට නෙවෙයි යන්නේ. කවුරු සනසන පිනවන්නත් නෙවෙයිනේ. මේ කවුරු බයවත් නෙවෙයිනේ. ඒ නිසා එතන එතන තමන තමන පීවරේ සෑහළු භාවයේ තියෙනවනේ. ඒක සාමාන්‍ය නිදර්ශනය කරන්න වෙන්නේ නැති ඔය සිතාත කුමාරය ඉපදිච්ච ගමන් පයින් ඇවිදිනකොට පියම් පියුම් හතක් විපුණයි කියලා කියන්නේ. ඇත්තටම හැම ධක්ම මේ මේ පියවරක්ම පියුමක් තමයි. මහ පොළොව උඩට ඇවිල්ලා පිළිගන්නවා අපේ පය. වැලි පොළොව හරි. එතකොට අපේ පය ඒකට ගිහිල්ලා අපි ඒක නිකන් හරි පිළුම් පියුමක පය තියෙනකොට වගේ. ඒක හොඳට ඒ පොළවේ තියෙන තද ගති, උණුසුම් ගති, සිසිල් ගති අවබෝධ කරනවා නම්, පයේ තියෙන ගති අවබෝධ කරනවා නම් ඉතින් ඒක පියුමකට වැඩිය හොඳයි. ඒක නෙමෙයි කල්පනා කරන්නේ මේ මොනවදෝ කල්පනාවක්. ආනාපානය කරනකොට මේ ස්වභාවයකට හුස්ම දිහා බලන් ඉන්න බෑ. ඉසි එකක් කොම එනකම් පිඹිනවා. අයියෙන් අයියෙන් හුස්ම ගන්න. ඉතින් මේකට බේත් නැහැ. මේකට කියන්නේ සාමාන්‍ය මෝඩකම කියලා කියන්නේ. අපේ ගමේ පැත්තේ නම් කියන්නේ ඕල්මාදි කියලා. මේ භාවනා කරන්න බැරි. ඒ නිසා මේ ආයත කියනව කියනවනම් කවදාකවත් ඊ වෙච්ච භාවනා අදවලුට ගණ්ඩත් එපා. හැමදාම ආධුනික මනසක් ඇති කරගන්න. එතකොට මේ මුලින්ද මුලට ගියයි කියලා ඉවරලා මේ අපි නීච වෙනවා හෝ පස්සට යamak නෙමෙයි තියෙන්නේ. ඒ යන්න පුළුවන් හරිය එයයි. උදාහරණයක් වශයෙන් කියනවා අපි කැලේක කැලයක් හරහා යන පාරක් තියුණා කියලා හිතන්නකො. ඒ පාරේ අපි නිතර යනවා නම් ඔගේ තනකොළේ ඉන්නේ. අපිට කාලයකට යන්න බැරි වෙනවා. යන්න බැරිලා ඉහළනොත් තනකොළ තියෙනවා. නිසා වෙනද තරම් වේගෙ යන්න බැරි වුණාට ඉතින් මහා ගස් නැති නිසා මේක පාර වෙන්න ඇති කියලා අර තනකොළ පෙටි පාර හොයා ගන්න පුළුවන්. ඔය කාලයක් නොගිය නිසා ඒ වගේ තමයි කොච්චර කල් භාවනා අන්තර කරලා හිටියත් නැවත පටන් ගන්නකොට ඉතාමත් ආධුනිකව නැත්නම් අනුපූප කිරියා අනුපූප ශික්ෂා අනුපූප වටිපදාවට යනවනම් තමයි දැන් ඉන්න දන ප්‍රകൃති නම් ඉන්න දන ස්වභාව නම් ඉන්න දන ඇති හැටිය පේනවනම් නිවන වගේ තමයි. ඊ ගාවේක ඒකෙන් එනවා. ඉස්සරහ ඉස්සරහට යනවා. ඒ නිසා මේ ආයතන කියනව තියෙන එක බුදුජානනාංශගේ භාවනා ක්‍රමයේ භාවනා ක්‍රමයේ විශරක්ම නෙවෙයි. උන්වහන්සේගේ තියෙන දේශනා විලාසයක් තමයි දන්නා තැනින් පටන් ගන්න පුළුවන් තැනින් පටන් අරගන්න. ඒක නිසා උන්වහන්සේගේ දේශනාව පෙන්වන සමාර්ථයන් වල කියනවා සන්දස්සේති සමුත්තේයේති සම්පහන්සේති සමුත්තේ සන්දස්සේති සමාදපේති සමුත්තේයේති සම්පහන්සේති කියලා. උන්වහන්සේ ළඟට කවුරු හරි ආපු ගමන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ තියෙන කුසලතාවේ සම්දර්ශනය කරලා පෙන්නනවා. ඔබ මිනිස්සේ ඔබ දැන් ඇවිල්ලිනේ බුදුහාමුදුරුවෝ ඉදිරි පිටට. ඒක පොඩි වැඩක් නෙමෙයි සංසාරේ හම්බ වෙන දෙයක් නෙමෙයි. මේක දන්නවද? මේක ගැන සතුටු වෙනවද කියලා. ඒක පෙන්වන එක මේ මිනිස්යාගේ වැඩක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ වැඩක්. ඒ නිසා බුදුජානනාංශි කවුරු Taman ඉදිරියට ආවත් එන්නේ සමාහලට ඉතාම දුකටපත් වෙලා අර කිසాగෝති වගේ දරුවා මැරිලා. නැත්නම් පටාචාරා වගේ අමු හෙළුවේ. එතෙන් eh, අසුචෝපාකෝගේ අසුචික දත්‍යයි. තුන්වන්සිත බලන මේ මො ඉන්නේ දැන් බුදුහාමුදුරු ඉදිරි පිට. මේ සම්දර්ශනය කෙරුවට පස්සේ තම සම්මුති වශයෙන් නම් ස්ත්‍රී පුරුෂ අර කුලේ මෙහෙන් જાති අනේමිනේ කිව්වට ඉස්සරහා ඉන්නේ පිපිච්ච බුදු බුදු කෙනෙක්. මේ සම්දර්ශනය කෙරුවට පස්සේ ඒක හරි දක්ෂයි බුදුහාමුදුරු. මොකද කිසි කෙනෙක් පහත් කළ සලකන්නේ කිසි කෙනෙක් උසස් කළ සලකන්නේ ඇති ඇටි ඕන දැන තියෙනවා. ඉන්න තැන තියෙනවා. ඊට පස්සේ සමාදම් කරනවා. මේක මට නම් පේනවා. නමුත් උඹ මේකද අරගෙන සමාදම් වුණේ නැත්තම් වැඩක් නැහැ. මම මේ දෙන තෑග්ග බාරගත්තේ නැත්තම් වැඩක් නැහැ. එيشා මෙතෙන්ද එනකන් උඹ කොච්චර ලොකු ගමනක් දැවිලා තියෙන දැන් මේ බුදුන් ඉදිරිපිට ඉන්නේ මේ ධර්මයේ තියෙනවා මේ සංඝයා ඉන්න ඔබට සිල් රකින්න පුළුවන් කියලා ඒක යාට සමාදම් කරනකොට මේ මනුස්සයා ඉබේම බුදුමාකාර කාම සම්මුති ලෝකේ ලොකු පරාජයකින් ආවට දැන් ඉන්නේ මේ දිලිසෙන ඉරක් ඉස්සරහ වගේ. ඉතින් එයා කවදා හරි ප්‍රකාශයක් කරනවා හැබැයි නේනම් ස්වාමීන් වහන්සේ අපි ගෙවල් දොරල හිටන මොනතරම් මේ තත්ත්වකදී දැන් අඩු ගන්න චිත්තක්ෂණයකට හරි පිරිසුදු වුණා නේද කියලා එයා ඒක සමාදම් වෙනවා වෙන්න කම්ම බුදුජානනාංශේ සංවේදනය කරනවා කන්ටිනියු ඒ පුත්තිලයට යාගේ තාරාතිනුව වටහලා දෙනවා. ඊට පස්සේ යාට එනවා ලොකු ගැම්මක්. දැන් මෙතෙන් එනකන් ආවේ බුදුන් කියලා නෙවෙයිනේ. තමන්ගේම හැකියාව වෙන්නේ. ඉතින් ඒ තමන්ගේ හැකියාවට ආපු කෙනෙක් පොඩි කෙනෙක් නෙවෙයිනේ මේ අගය කරන්නේ බුදුහාමුදුරුවනේ. එයාට ඒක තේරුණා නම් එයාට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. මම මෙතෙක් කොමුත් ආවේ. කරටක් දාගෙන යම්මචන් කියන කවුරුත් හිටියේ නෑ. තනියම ආවි. දැන් බුදුහාමර මේක අගය කරනවා කියලා දැනගත්තට පස්සේ ඒ ඒ ධෛර්යය දීලා පන්නරේ දීලා ඒ ගැලවනයිස් කරලා රේන්ෆෝස් කරලා සරජිකනා බයපුත්‍ය තව ගොඩක් යන්න තියෙනවා කියන්නේ. දැන් ඔය යන්තම් ආව විතරයි පාට මේකේ තියෙනවා තව ගොඩක් වැඩ තියලා කියලා ඊට පස්සේ යාට අර ඉන්න තැනේ හැටියට තව පුංචි පියවර දෙක තුනක් පෙන්වනවා. පින්නුවාට පස්සේ මෙයාට ආයෙත් හිතනවා බුදුන් මේ තව ගොඩක් වැඩ තියෙනවා කියනොත් පිටට තට්ටු කරලා සම්පහන්සලේ කරනවා ඔච්චරයි එකම ක්‍රමේ මමත් ආවේ ඕකෙන්. උඹටත් තියෙන්නේ ඔච්චරයි. දැනට තමන් කරපු මේ දීපු දාන, රැකපු සීල, ලැබිච්ච ලාවට හරි කමන්න සමාධි. එහෙම නැත්නම් මේ හිත මේ අරමුණ කියලා දැනගන්න ඥානෙ. එනත මේ හැම අරමුණක්ම අහසෙන් එනව නෙවෙයි මේ ලාවට තිබිලා මතුවෙන එකයි. මේ හිතත් දෙයියෝ දීප එකක් නෙවෙයි. එතන එතන මතුවෙන එකක් කියලා දැනගන්නේ හේතුඵල දන්න ගතිය. නැත්නම් මේ ලෝකේ ගෑනු වුණත්, පිරිමි වුණත්, හතරමහා ධාතු වුණත්, නාම ධර්ම වුණත් හැම දෙයකටම තියෙන සමාන ලක්ෂණ තමයි ඒකට ඇතිවීමක් මේකේ තියෙනවා. ඒ පෙරලියක් තියෙනවා නේද නැති වෙන. ඇතිවීමක් තියෙනවා, පෙරලියක් තියෙනවා, නැතිනම් ඔක්කොම ඔච්චරයි. කහ පාට වුණත්, නිල් පාට වුණත්, රවුම් වුණත්, හතරස් වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් කොයි එකෙත් ඔච්චරයි. ආන් ටික දැනගෙන ඒ මට්ටමට හරියි සුත්තමේ මට්ටමින් හරි තියෙනවා නම් ඒක සමාදම් වෙන්නේ නැතුව මම කියන්නේ මෙතන සමාදම් වෙනවයි කියන එකේ අදහස මේක අවශ්‍ය වෙනකොට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් ගතිය තියෙනවා. තමයි මේ බුද්ධ විඳින දේ තව කෙනෙකුට හෙලි කරන්න පුළුවන් ගතිය. ප්‍රකාශ කරන්න පුළුවන් ගතිය එනකොට තමයි sannivedanayak වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ අනුව තමයි ඊගාව කමටහන තියෙන්නේ. එහෙම නැත්නම් ගුණාගුණ කිව්වට පස්සේ තමයි ඊගාව බෙහෙත් තුඬු ලියන්නේ. වෙද්දු ගාව වට්ටෝරු ලියාගත්තේව නැහැ. බෙදා දන්නවා මේ මේ බේත් මේ මේ දිවලට පිටට වාතයට සෙමට ගැලපෙනවා කියලා. ඊට පස්සේ ලෙඩා කියන දේ හැටියට තමයි කලන්දවල හරියන විදියට ලියලා දීලා පතාට එකට හිඳලා මෙන්න මේක මේ අනුපාන දාලා බොණ්ඩේ කියලා කියනවා. ලෙඩා හිත අනින්නේ යන්නේ ඉස්සලා මේකේ හරියට හදාගත්ත මේ සමීකරණ තියෙනවා. සමහර පිටක සමීකරණ තියෙනවා. නමුත් දක්ෂ වේදා ළඟ මොකක්වත් නැහැ වෙලා හදලා තියෙනවා. ඒ නිසා තමන්ගේ මේ හෙලි කිරීම දෙවැන්නේකට කරන එක වගේම තමන්ගේ හිතට තමන් හෙලි කරන දවසේදී තමන්ම ලෙඩා වෙනවා තමන්ම වේදා වෙනවා ඒකම බේතක් අපිට වෙලා තියෙන අපි හිතන අපේ ප්‍රශ්නේ කවුරු හරි තේරුම් ගන්න මට 100ට 30ක් කරන උත්තරයක් දෙයි කියන දීනකම තියෙනවා. බැගෑ ගතිය තියෙනවා. බොළඳ ගතිය තියෙනවා. මේකට හුරතලේ කියලායි කියන්නේ. මේ හුරතලෙත් එක්ක ඉස්සරහට යනවා. හොඳට ප්‍රශ්නයක් කරනවා නම් මතක තියෙන ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඔය ගෝයන්ක භාවනා ක්‍රමයේ කරන විශාල පිරිසක් ඉන්නවා ඉන්දියාවේ හිරගෙවල් වල ඉන්න මිනිස්සු. උඟ දෙනෙක් මුස්ලිම් මිනිස්සු කුඩු කාර්යෝ ආරෙමි. ඉතින් ඒ කට්ටියට භාවනා හරි ගියාට පස්සේ දීලා තියෙන ප්‍රශ්න ඒ කියන්නේ මේක ප්‍රමාණ කිරීම සඳහා කරන ලද සමාජ ගවේෂණයකදී ඒකට අදහස් ප්‍රකාශ කරන්න කියනකොට කිව්වලු ඒක භාවනා කරපු මිනිස්සෙක් අබෞද්ධෙක් භාවනා කරලා පස්සේ මොන්නම හරි ප්‍රශ්නයක් තියෙනවා විසඳන්න බෑ කියලා ඒකට උඹ වග කියන්න ඕනේ. ඒක උඹේ ප්‍රශ්නය. උඹ තමයි ඔක කරලා තියෙන්නේ. අපි ඊට නැවෙන ප්‍රශ්නේ මගේ උත්තරය හම්බෙන්නේ සර්බලදාරි දිව්‍යන් වහන්සේගෙන්. ඒ නැත්නම් අතනින් එයි මෙතනින් එන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක අනිවාර්ය උඹින්ම ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඔක උඹ විසඳන්න ඕනේ. කොච්චර කෙටි ක්‍රමයක්ද කියලා බලන්න. මේ ළඟදී මට ඊමේල් එකක් එවලා තිබුණා. කැන්සරයක් හැදලා යාට තව ටික දවසකින් මැරෙනවා ඒක හොඳටම ෂුවර් කියලා පරීක්ෂා කරනකොට නෑ මෙච්චරම තද බල නෑ හැබැයි මේ රෝග ලක්ෂණ තත්ත්වය තාම තියෙනවා එයා ඒ වෙලාවේදී අපෝට් එකේදී කියලා පත්‍රය කඩේ කියලා බලනකොට කියලා තුනලු උඹ මැරෙන්නේ කවදාකවත් ලඩක් නිසා නෙවෙයි ඉපදිච්ච නිසා කියලා කිසිම වෙලාවකට මිනිහෙක් මැරෙන්නේ ලඩක් නිසා නෙවෙයි ඉපදිච්ච හැම එකක්ම මැරෙනවා හැඳි ගෑවෙනවා නැති වෙනවා එච්චරනේ අපි මේ ලෙඩක් හදාන්නේ ඒක ඇති කරපු වේදාට බැන බැන මේ බේතට බැන බැන හිටියට නිකන් නොමරෙන්න ඉන්නවා වගේ. මැරිච්ච හැම කෙනාම ඉපදෙන. අය සුදු ආමු කෙනෙක් ගිහිල්ලා තියෙනවා කොළඹ. යෙල් වල දාහනයක් දෙන වෙලාවේදී ඒ ගෙදර අම්මා මහන්තල රසාඩ ගිහින් සාල්ලපු ගෙදර නෝනරත් ඉන්නේ කියලා ආදිට බොහොම සන්තෝෂෙන් ඇවිල්ලා දාහන දීලා අර සුදු ආමු අනුමೋದනා කරන කවලු අනේ ස්වාමීන් වහන්සේ මම මේ වගේ ආගමික කටයුතු හැරිච්ච කෙනෙක් නෙවෙයි නමුත් මට ඉතාමත් හොරතල් දරුවෙක් හිටියා. ඒ දරුවා අකාලේ මැරුණා. ඊට පස්සේ මට ඇති ජීවිතයක් නැහැ ස්වාමීන් වහන්සේ. මයි මයි ජීවිතේ ඔක්කොම <coughs> වීලි ගියා. ගන්න දෙයක් නැහැ. දැන් ඉතින් මේව තමයි මම කරගෙන ඉන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේ මේ කිසිම අකුසලයක් කරපු නැති එච්චර පින්වන්ත දරුවෙක් අකාලේ මැරුණේ කියලා රහමතුල ඉපදිච්ච නිසයි කියන. ඉපදිච්ච එක කොයි වෙලාවෙ මැරුණාද කියලා කාටවත් කියන්න බෑ. ඉතින් මෙච්චර සත්‍යයකටනේ අපි අර වට වලල්ලේ ගිහිල්ලා මිලි අර ඉස්පිරිතාලේ වැරද්ද, වේදාගේ වැරද්ද, වේදාගේ වැරද්ද නානා ප්‍රමේ විකාර කතා කරන්නේ මැරෙන්න ලැහැති කෙනෙක් වගේ. ඒගොල්ලෝ භාවනා කරනකොටත් හොඳට මතක තියානින්න යමක් ප්‍රශ්නයක් හිතට මතුවෙනවා නම් ওই මොකක්වත්ම නිසා නෙවෙයි රාගයේ, ద్వේෂයේ, මෝහයේ නිසා තමයි මතුවේ. හොඳට අඩිය දිගේ අල්ලගෙන ගිහිල්ලා බලන කොහෙන්ද ආවේ කියලා බලනකොට පිට නෑ බීජේ. ඇතුළෙමයි තියෙන්නේ. අපි හිතනවා මේකට උත්තරේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න වෙනම සුදුස්සෝ ඉන්නවා. මේකට වෙනම ඉන්ජෙක්ෂන් තියෙනවා, වෙනම ඔපරේෂන් තියෙනවා, වෙනම පෙති තියෙනවා. ඒක විපම් ප්‍රශ්නයක් වෙයි කියලා. මෙන්න මේකටයි බැගෑකම කියන්නේ. මේකටයි දීන ගතිය කියලා කියන්නේ. මේකටයි කියන්නේ බැල ගතිය කියලා. සරුවචනාංශය අපි කරන්න හදන්නේ සාහක්‍ය සිංහ පැටව කරන්න හදන්නේ. සාහක්‍ය දීතාවන් කරන්න හදන්නේ, සාහක්‍ය පුත්‍රයන් කරන්න හදන්නේ කවුරුවත් ළඟ පහඳින්න එපා. කවුරුවත් ළඟට ගිහලා අඬා හො ගන්න එපා. ඒක තරුවච්චන් වහන්සේගේ ශ්‍රාවකයෝට ගැලපෙන්නේ නැහැ. අර මැද්දුම් බණ්ඩ කිව්වා වගේ කියන්න තියෙන ලොකු බණ්ඩර කතා කරලා අයියන් දිවි අපි ඇවිල්ලා ඇලේපොර પરම්පරාවේ. අපච්චිට ලැජ්ජ කරන්න දෙන්නේ. උඹට ඕන නම් මම මැර හරි වෙන්නන්න. එල්ල ගහලා ළඟට ගිහලා කිව්වලු මම පංචිල් පත් භාගී වර පස්සේ ඒක සැරෙන් බෙල්ල කප්පන් කියලා. ඉතින් බෑ. ඒ මනුස්සයා ජාතික වීරයෙක් වුණා ලොකු බණ්ඩා ඒත් එක්කම මරණට ලොකු බණ්ඩට මොකද උනේ? කවුරු කරනවත් කියනවද? ඉතියෝගේ යෝගාවචරයා තීරුම් අරගන්න ඕනේ. මේක ක්‍රමයෙන් වැටෙන ගමනක් නිසා එකවර දඩාගෙන කඩාගෙන වැටිල්ලකුත් නැහැ. එකවර උඩ යාමකුත් නැහැ. මෙතෙන් ගඟ ආපු ගමන තියෙනවනේ. ඒකෙම නැවත නැති කිරීමක් තමයි ඊගාවට යන්නේ. මේ ධර්මතාවය කාටවත් අයිති නැහැ. ආනන්ද හැමරණ්ඩයි නැහැ. බුදු හැමරණ්ඩයි නැහැ. බුදු දන්ස කියන්නේ මේක තමයි සෝභාසිද්ධි දෙය. මේක ආනන්ද හාමුදුරුවෝ කියලා දෙනකොට නිකණ්ඨනාත පුත්ගේ ගෝලයාට උඹලගේ ගුරු හාමුදුරුවෝ මෙව්වා කියලා දෙන්න අපේ ගුරු හාමුදුරුවෝ විතරයි මේවා කියලා දෙන්නේ ඒ නිසා උඹලගේ සෞත්‍ය අපේ කයිසෝ අක්කා අපේ කයිසෝ ප්‍රතිපන්න අපේ කේ තමයි සුගත තියෙන කියලා කිව්වනා ඒ ඒ ඒ අර මේ ආජීවක ශ්‍රාවකයා කවදාකවත් පහදීද කොනහලා උගන්වන්න පුළුවන් ද මිනිහෙකුට පණිවිඩයක් කවදා හරි පුළුවන් ද මිනිහෙකුට ඒත්තු ගන්නන කොනහලා කවදාකවත් බෑ අර කම්පැනි වැඩ කරන සුද්දා මට හැමදාම කෙල්ල 30ක් අතට දීලා කියලා දෙනවා මෙන්න මෙහෙමයි මේ මේක නිෂ්පාදනය හදන්න ඕන කියලා. ඉතින් මම කොච්චර දක්ෂද කියනොනම් අහගෙන ඉන්න කට්ටිය දඩස් කාලා කලන්ත හැදිලා වැඩ. සුද්දා කිව්වෝ ඕම හරියන්නේ නැහැ මිනිස්සුયો. ඒ මිනිස්සුන්ට රස හිතෙන විනාඩි විනාඩි 55 පැයක කතාවක් විනාඩි 55ක්ම හොරතල් වෙන කතාවක් කියපන්. හරි ෂෝක් ඔයගොල්ලෝ අනේ බලන්න උදේ මෙනවා හරි හොඳයි. හැබැයි මේ මේ ඔක්කොම ටික හරියන්න මෙන්න මේක විතරක් හදාගත්තොත් අනේ කොච්චර ලස්සනද මම මේ කියන්න හදන්නේ අන්තිම විනාඩි 5යි මෙන්න මේක පොඩ්ඩක් හදා කොච්චර හොඳ කියලා විනාඩි 55ක් ස්තුති කරලා අන්තිමට විනාඩි 5යි එකක් කියන්නේ කොහොම ඒක ෂුවර් එකටම හරියනවා විනාඩි 55ක් බැනලා අන්තිමට උඹට මේක දෙන අරකම දෙයකට මේ මනසයාගේ ඉතින් ඔක්කොම වැහිලානේ තියෙන්නේ සාරවත්ඥාන්සේ කවදාකවත් නැහැ කිසිම කෙනෙකුට එම නිিন্দা කරලා කතා කරලා. ඒත් වෙ නිගණ්ඨනාද පුත්ත සර්වඥයන් චෝදනා කරනවා දේවදත්තට ඔබ අපාය යනවායි කියලා සර්වඥයන් කිව්වේ නැද්ද කියලා. සර්වඥයන් කිව්වා මම කිව්වා මං හිතුවා අඩු ගන්න ඒකවත් කියලා හැදෙයි කියලා. බෑ ඒක නෙමෙයි පටන් ගත්තේ. පටන් ගත්තේ බොහෝම සාමාන්‍ය ක්‍රමයකට. ඒ නිසා මේ ආජීවක ශ්‍රාවකයා මේ කියන ධර්මයේ කියන ගැඹුර දකින්නේ මේ ආනන්ද හාමුදුරන්ගේ වචනෙන් කිසි කෙනෙකුට නිඳා කරන්නේ යෝගේ කිසිම හේතුවක් නිසාවත් Taman හුවා දක්වන්න යන්නේ කොච්චර පිරිසිදු මනසක් අඩු ගානේ පුහුණුවක් තියෙන්න ඕනද මම මේ මිනිස්සෙක් එක්ක කතා කරන්නේ විතර sannivedanaya වෙන්න නම් ඒ මනසින් මනසට සම්බන්ධය තියෙන්න ඉපයි එතකොට මම උසස් ඔබ පහත් කිව්වනම් නැත්නම් උඹ උසස් මම පහත් කිව්වනම් කවදාකවත් sannivedanayak ඒක නිසා කවුරු හරි කියන දයක් අහනකොට හෝ කාට හරි කියලා දෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ කවදාහකවත් කෙනෙකුට තව කෙනෙක් පැටවීමේ අයිතිවාසිකම දේශපාලන අයිතිවාසිකම සාසනේ නන්නේ. සාසනේ අයිතිවාසිකම තියෙන්නේ ඒ මනුස්සයාගේ හිතසුව පිණිස ඒ මනුස්සට යමක් කියලා දෙනවනම් ඒ මනුස්සයාට වෙච්ච සිද්ධියක් කියන්න කියනවා වෙච්ච හැටියෙන් කියන්න කියනවා අර්ථ සිද්ධිය සලකලා කියන්න කියනවා පිළිගන්න පුළුවන් වෙලාව බලලා කියන්නේ. තේතතෝ සච්චතෝ මනාපතෝ මේ කාරණා තුන බලලා ඒත් සරුවචනස කියනවා කාලය සලකන්නේ කියලා. එවන්ස කලබලෙන් ඉන්නලා කියන්න යන්න එපා. ඊට මීට වැඩි හොඳ නොකියන එකනේ. ඒකම තමයි අපටත් කයි වෙලාවක හරි අපේ කරේ ධර්මේ පැමිණලා තියෙනවනම් ඒ සුන්දර වෙලාවක තමයි. සුන්දර වෙලාව කියලා කියන්නේ ජීවිතයේ අභාග්‍යයක් වෙන්න පුළුවන්. නමුත් අපේ හිත පිළිගන්න ලෑස්ති. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඔන්න ඕකට. ශ්‍රද්ධාව කියන්නේ පිපිච්ච ගතිය තියෙන්න ඕන හිතේ. ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධා. ප්‍රසාද භාවේ නැති වෙලාවක කවදාකවත් මුණින් නම් කලයට වතුරක් කල වැඩ නැහැ. ඒ දේ ආනන්ද ස්වාමීන් වහන්සේ තාමත්ම සක්‍රිය කරපු නිසා මේ මිනිස්සු කියනවා අච්චරියම් බන්තේ අස්පූතම් බන්තේ නේව සාමුක්ඛන්තේති නෝ පරධම්මාපසාදරං. ආයත කේනෙම ධම්මං දේශේති. වංශේ ක්‍රමයෙන් යන ක්‍රමයට දිනා අත්තෝච වුත්තෝ වංශර කියන්න ඕන දේ කිව්වා. අත්තාච අනුපනීතෝ වංශගේ මම ආයනේ ආත්ම සංඥා පෙන්වෙන්නේ නැහැ. කියන්න ඕන අර්ථය කිව්වා. හැබැයි මේ මගේ ධර්මයක් ඒ මොකක්වත් නැහැ. අත්තාච අනුපනීතෝ ආත්මය ගෙනහැර දැක්වේ නැහැ. එහෙම නැත්නම් මේක අන්ධහැරයක් කිරුවේ නැහැ. එහෙම නැත්නම් මේක හුවා දක්වීමක් කරේ නැහැ. උඹත් මා මොකද හිතන්නේ මේක ගැන? මේක මෙහෙම නායක එහෙම තමයි. ඒ නිසා උන්වහන්සේ ඒ ආජීව ශ්‍රාවකයා අන්තිම ආනන්ද හඳුන්වන්නේ සර්ටිෆිකේට් එකක්ද? එහෙනම් සාති කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රකාශනයේ ඒකාන්තිම රාගය දුරු කිරීම පිණිසයි, ද්වේෂය දුරු කිරීම පිණිසයි, මෝහය දුරු කිරීම පිණිසයි ඒකට ස්වක්ඛාතයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ ශික්ෂණය මේ කතා කරනකොට පවා තියෙන ශික්ෂණය ඒකාන්තිම රාගය ප්‍රහාණය කරන එකක් ස්වාමීන් වහන්සේ. ද්වේෂය ප්‍රහාණය කරන එකක් ස්වාමීන් වහන්සේ. මොහය ප්‍රහාණය කරන එකක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සුපටිපන්නයි. මොකද ඔබ වහන්සේගේ මේ වැඩ පිළිවෙල දිහා බලනකොට පේනවා මේ සෑහෙන්න මේ කෙලෙස් කපලා තියෙන බව. ඔබ වහන්සේගේ රාගය දුරු වෙච්ච බව. මොහේ දුරු වෙච්ච බව. ද්වේෂය දුරු වෙන බව ඔබ වහන්සේ සුඛතයි. ඔතේ බල්ල කට්ටයක් කට්ටයක් පැනලා තියෙනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අන්ධකාරයේ ඊට මිනිහෙකුට තෙල් පහනක් පත්තු කරා වගේ කැලිය අතරමං වෙච්ච උනට අත දිගාලා මේ පැත්තේ ගම කිව්වා වගේ මුණින් නමල තිබුණ එකක් ස්වාමීන් වහන්සේ උඩට හැරිවු වගේ ස්වාමීන් මේක පුදුමාකාරයි මට ඒ නිසා පණ කියනකම් මම බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සංඝ සරණ ගිය උපාසකෙක් ලෙස ධර්මසීක්වා කියලා කේල් කනක් බිමට එනවා වගේ බැටලා වැඳලා තියෙනවා ඉතින් මේ මේ sannivedane කවදාකවත් අමතක කරන්න එපා. මේ ධර්මයක වැඩ කරන තාක්කල්. Taman එක Taman කටයුතු කරන කොටත් අනුන් කෙනෙක් එක කටයුතු කරනට පුළුවන් තරම් මේ කන් සංසිද්ධියේදී මේ කටයුත්තේදී කෙලෙස් ඇති නොවීම පිණිස නැත්නම් රාගයට පොහොර ඇතිවීම නොවීම පිණිස, ද්වේෂයට පොහොර ඇති නොවීම පිණිස, මෝහයට ප්‍රහෝණ ඇති පිණිස කටයුතු කරන්න නමුත් මේක භයානකයි බැරිගෙන්නේ. මොකද අපි ළඟ තියෙන වංචනික ගති නිසා, ෂට ගති නිසා, මායාවී ගති නිසා. ඒ රාග ද්වේෂ මෝහයට අපි එක හකින් කැමතියි. සාමාන්‍ය වචෙන් කියන පැනලා දෙනවා. පැනලා දුන්නාට මොකද වැඩෙන්නෙම රාගය. වැඩෙන්නෙම ද්වේෂය. වැඩෙන්නෙම නිසා අල්ලුප් විතර එක නයින් අහන්නෝ ළඟින් එක නයින් අහන්නට මම මේ නටනකොට මම මේ ක්‍රියාත්මක වෙනකොට ඔබතුමාට මොකද හිතෙන්නේ? ඔබතුමීට මොකද හිතෙන්නේ කියලා ඒ ළඟ ඉන්න කෙනාගේ ඒ ප්‍රතිචාරය තමයි අපිට කණ්ණාඩියක් වෙන්නේ. ඒ ආනන්ද සාංශික මේ ಗುಣ කඳ මතු වෙන්නේ උන් කර උන්වහන්සේ කර ප්‍රකාශනයේ දක්ෂකම නිසා නෙවෙයි අර පිටින් ආපු ආජීවක ශ්‍රාවකයා මේක දැකලා බණේ නෙමෙයි ප්‍රශ්න තියෙන සාංශ ඔබ වහන්සේ හුවා දැක්වේ නෑ ඔබන්ස කවුරු පහත් කළ සැලකුවේ නැහැ. අනිවාර්යයෙන් දන්නේ නැති කෙනාට අත ගාගෙන යන වගේ ක්‍රමයට දේශනා කරව වහන්සේ අර්ථය කිව්වා. නමුත් මම ආයනේ ආත්ම සංඥා හුවා දැක්වේ නැහැ. ඉතින් ඒක ඒක මේ මේ ධර්මයේම තියෙන සංගවිච්ච ගුණයක්. මේ මිනිස්සයා කියනකොට මේ ධර්මයටත් ගෞරවයක් වෙනවා බුදුහාමරණත් ගෞරවයක් වෙනවා ආනන්දහාමරණත් ගෞරවයක් මේ අහගෙන ඉන්න මනුස්සයෙක්ට ගෞරවයක් පේන තියෙනවා. ඒ වගේ ඒ සුවඳ, ඒ පදම ආනන්ද සංසය දීපේ ගන්න නෙවෙයි. ආනන්ද සංසයකේ එන්න පුළුවන් වාතාවරණය සකස් කරලා දුන්නා. ඉතින් මේ 2600ක් කාලේ මේ ශාසනය අපි දක්වා පැමිණෙනකොට හිතන්න එපා මේක මේ විහිළුවකින් එහෙම නැත්නම් මේ මතු පිටින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇඟෙම්ම Taman එකට යෙදිලාමයි මේ කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේක අරගෙන යනකොට දැන් අපිට අවිලා තියෙන මහා බරපතල වගකීමක් මේ හෙල්ලෙන පෙරෙන ලෝකේ මේ ලෝක විනාශ වෙන වෙලාවේ එහෙම නැත්නම් මේ කලි යුගයේදී අපි කොහොමද ඊගාව પરම්පරාවට මේක සුන්දර විදියට ආයතකයෙන් එහෙම නැත්නම් සාමුක්කාංශික අත්ත්ුක්කාංශන පරවම්බන් නැතුව මේක දෙන්නේ කවදාකවත්ම බෑ මේක මූලධර්මවාදීව කරන්න. අනිවාර්යයෙන්ම තමයි බහගෙන ඉන්න ගම ඒකේ පුද්ගලයාගේ ආරාධනාව අනුව මල්කින් රෝන් ගන්න බඹරෙක් වගේ මල තලන්නේ නැතුව ඒ කටයුත්ත කරනවා කියනකොට ධම්ම සුවඳක් ධර්ම සුවඳක් ඉබේම පැතිරෙනවා. ඒක මේ මේ මේ ඉන්න પરම්පරාවේ ධර්ම සුවඳක් නෙමෙයි. මේ තමයි ක්‍රමය. ඒ ක්‍රමේ ඉක්මවලා કૃත්‍රිමව මේ ලෝකේ තියෙන අනෙකුත් සංකරකම වලට මේක වෙන්නේ ඒ සඳහා ඒකට ඒ පරිසරය ඒ බුද්ධෝත්පාද කාලය කියන්නේ පරිසරය. ඒ පරිසරය සකස් වෙනකොට ධර්මයේ සම්ප්‍රේෂණය ඉබේම සිද්ධ වෙනවා. කවදාකවත් ඒක કૃතිමව ගන්න බෑ. ඒක ඒක ධර්මතාවයක්. ඉතින් අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් එවැනි ධර්මතාවයක ඉන්නකම මේක උකහා ගන්න. මේ ධර්ම ඕජාව පුළුවන් තරම් උකහා ගන්න ඕනේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණ ක්‍රමයට. ඒ වගේම අපි පෙර කරන ලද කුසලතා කර්ම ශක්තිය අනුව ඒක නිකම් මලකින් රොන් ගන්න බඹරෙක් වගේ. ඒ වගේම කාටද බෙදලා දෙන අදහසක් ඇත්තට මේක බුදුහාමුදුරෝ මේ බරක් වෙන්න එහෙම නැත්නම් ගුරු තනතුරු දීගෙන ගුරු මුෂ්ටි දීගෙන කරපු එකක් නෙවෙයි. අපි අම්මා ආකාරයකට මේක ගත්තා නම් ඒ ණය ගෙවන්න එපායි. ගත්ත ක්‍රමයට ණය ගෙවන්න එපායි. ණය ගෙවනකොට කවදාකවත් ප්‍රමාණ කරන්න එපා. කවදාකවත් තරතර මනින්න එපා. උල්ලුවන් තරම්. ඒකේ බුදු වුණාට පස්සේ අවුරුදු 45ක් සරුවචනන්සේ පැය 18 20 වැඩ කරමින් කිසිම තාරාතිරමක් බලන්නේ නැතුව වැඩ කරුවා වගේ තමන් උත්සාහ කරන්න ඕනේ මේකෙදී කවමදාකවත් නීති දාන්න එපා. කවදාකවත් තහංචි දාන්න එපා. වෙන්නේ වෙන්න තියෙන දේ. ආන්නේ විදිහට කටයුතු කරන්න යනකොට ඒන නිහතමානිකම ඒන කුඹලගේ අතර අහුවෙච්ච මැටි පිට වගේ අඹන්න පුළුවන් ගතිය ඒක හොඳට පේන්න පටන් අර ගන්නවා මම දකින්නේ මම මේ කියනකොට සමානට අසාධාරණ වෙච්ච විපස්සනා යෝගාවචරින්ගේ තමයි දන් දෙනකොටත් මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා. දිල්ලා කෙනකොටත් මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා. සමාධිය කරනකොටත් මාන්නේ වැඩෙන්න. නමුත් විපස්සනා යෝගාචරය නිතරම තව කෙනෙක්ගේ කණ්ණාඩියෙන් Tamanගේ ප්‍රතිබිම්බේ බල බල තමනුත් වෙන පැත්තකට කියලා Taman දිහා බලනවා වගේ මේක බල බල යන නිසා වැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් වැඩෙනකොට අර තේරෙනවා මෙන්න දැන් නම් පිට ගියයි කියලා. පස්සේ හරි සකස් කරගන්න පුළුවන්. එහෙම නොවෙනවනම් එතන මොකද්දෝ මේ යොන්සුමංචකාරේ සමාධිත්‍යයේ නැත්නම් මේ විපස්සනාවේ සතියේ නිර්වචනේ අර්ථකථනේ වැරද්දක් තියෙනවා. ඉතින් බලන්න ගියාම මේක විශාල යෙදිච්ච ඒ වගේම වගකීම්බර ගම්භීර ධර්මයක්. ඉතින් මම ආරම්භක දේශනාවේදී මතක් කරේ මේ සහ ගම්භීර ධර්මය අපි කියන්නේ භාවනා කරනවායි කියලා. මම කියන්නේ භාවනාව කියලා කියන්නේ විපස්සනා භාවනාව කියලයි. මේ විපස්සනා භාවනා කරනවා කියන්නේ හුද්දු සතියමයි. බොහෝ විට ඒක එකඟ නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් මම කියන මේක නිෂ්ඨා වශයෙන් බලන්නේ මම කියන්නේ එළඹෙන පෙළඹෙන විදිහට බැලුවොත් බුද්ධාම කියලා කියන්නේ භාවනාවයි. භාවනා කියලා කියන්නේ විපස්සනාවයි. විපස්සනා කියලා කියන්නේ සතියයි. ওই පිටින් පිට ගියොත් සංකරයි. වැඩේ තියෙන දුකට තව දුක වැඩි වෙනවා. ඉතින් පුළුවන් තරම් බලන්න මම බුද්ධ ආගමේ නම් නිතරම වැඩිවීමක් වෙන්න ඕන භාවිතාවක් වෙන්න ඕන. අපි සාමාන්‍ය වචනෙන් කියනවා සීල සමාධි ප්‍රඥා. ඒක සාමාන්‍ය ජීවිත අතර කියනවා කියන්නේ දාන සීල භාවනා. මේ භාවනාවෙන් තොර බෞද්ධකම කියලා කියන්නේ හිසසුම් අලකඳක්. භාවනා කරනකොටත් බුදුහාමුදුරුවෝ පහළ වුණට ඉස්සර තිබුණු සීලොම් භාවනා ක්‍රම ඉක්මලා සර්වඥාන්සේ විසින් අඳුරලා දෙන මේ විපස්සනාවෙන් කියලා පැමිණෙනවා. එකකින් එක සල්ලම් වෙන්න ඕනේ. එකකින් එක එත්තේද වැඩෙන්න ඕනේ. මෙන්න මේ විපස්සනාවට බාධා නොකර ආවඩන ධර්මතාවයට තමයි සතිය කියන්නේ. මේකට අපි සත්‍යපට්ඨානයි කියලා කියනවා. ඒ නිසා භාවනා කරලා යනකොට හෝ භාවනා කරනකොට මධ්‍යස්ථානයේ හෝ gederදී උත්සාහ කරන්න තියෙන්නේ සතිය කියන කඳුල දිලා කොතනදීද මට සතිය වඩන්න බැරි. මොන ජංජාලයේදීද මට සත්‍ය වඩන්න බැරි. මොන කලද කරදරේද මට සත්‍ය වඩන්න බැරි කියලා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන පටන් අරගත්තොත් මේ හැකි සංඥාවෙන් ඒක තේරෙවි. ඒ සත්‍ය වැඩිීමේ හැකියාව නැති කරන්න පුළුවන් කෙලෙසයක් මේ ලෝක තලයේ නැහැ. මම නැවතත් කියනවා සත්‍ය වැඩිම වළක්වන්න පුළුවන් ධර්මතාවයක් කෙලෙසයක් දුකක් කරදරයක් ව්‍යසනයක් මේ මුළු කොහෙවත් නැහැ ලෝකේ. බෑ කියනවනම් ඒක අවිද්‍යාවම තමයි. නොදැනීමම තමයි. ඒ නිසා අපි මේ මේ සතිය නැති පැත්තෙන් ඉඳලා කල්පනා කරන සතිය කියලා අපර අවබෝධ කරන සතිය වඩන්න බැරි සතිය මට මට තොට සමා සතිය වඩන්න දෙන්නේ නැහැ කියලා කියන මාරේක් හරි බ්‍රහ්මේක් හරි මොකෙක් හරි ඉන්නවනම් ඒක මේ ලෝකෙ වෙන්නේ නැති දෙයක් ඒ නිසා සරුවචනය සඳහන් කරලා තියෙනවා මහණියෝ කොච්චර විස්තීර්ණ වුණත් කොයි කොච්චර විවිධ වුණත් කෙලෙස් දුර්වලයි වින ප්‍රබලයි. කොච්චර විවිධාකාර වුණත් කෙලෙස් හරියට අල්ලගත්තොත් බලංකාරයට සුමානක වැඩ පොලුකාරයට වරුවයි. නෙලන එකයි තියෙන්නේ කෙලවරක ඉඳලා දඩ බඩ ගාලා. ඒ වගේම කොච්චර වැවිච්ච කෙසෙල් කේල්කල ලන්දක් තිබුණත් කඩුවක් ගත්ත පස්සේ වනවන එකයි තියෙන්නේ හට මෙහාට ඉවරයි. මේක විශාල මේ අලකොල්ලන්දක් කියලා කිව්වොත් බයයි. කඩුවක් ගත්තට පස්සේ වනවන එකයි තියෙන්නේ. බුදුරජාණන් කියන්නේ නලාකාරංව කුංජරෝ. වටකොල ගාලකට වැදිච්ච ඇටෙක් වගේ වෙනුමත් නම් ඇටට වැඩි ලොකුයි තමයි. නමුත් ඇටත් එක්ක බලනකොට ගලවන එකයි තියෙන්නේ. ඒ නිසා සත්‍ය හරියට පන්නරේ කරගෙන ඔය සිංහ කොටියේ ඉන සිංහයා කඩුව අතර ගත්තා වගේ අරගෙන යන්න පටන් අරගත්තොත් ඉස්සරහට එනවා විභීෂණ පාගන පුම්බගෙන එනවා කෙලෙස්. නමුත් මූණ දීලා බලන්න මොකාවත් එන්නේ ඔය කොච්චර සෙල්ලම් කරනවත් මොන දෙයකට මොන දුන්නාට පස්සේ මොකක්වත් එළියට ඉතින් ඒ තා විශාල ඒ තා වටිනාකමක් ඇති සතියක් අපි මේ පටන් ගන්න දවසේ ආරම්භ කෙරුවේ නමුත් මම දැක්කා හුඟ දෙනෙක් අතරමාරදී නානා ප්‍රදේවල් ඉස්සරහ කරගන්න ගිහිල්ලා මේ කමඨාන් සුද්ධ කියලා හරියට අවුල් කරගත්තා. මම අවධාන වශයෙන් දේශනාවක් නිම කරනට මතක් කරන්නේ පටන් ගත්තී අපි සතිපට්ඨානට ගිවිසගෙනයි නැවතත් යනකොටත් හොඳට මතක තියාගන්න සතික්වහම් බිකේ සබ්බත්තිකං වදාන. මහණනි මේ සතිය සියල්ලමයි. සියලු තැන්නේ අපේක්ෂා කර යුතුයි මම ධර්ම කියලා බුදුහාමුදුරු දේශනා කරලා තිනවා. ඔය ඇත්ත කවදා හෝ ඒ සතියට පණ දුන්නොත් ඒ සතිය අරසා කරොත් සතිය ඇත්තන පණ දෙනවා. ඒ සතිය ඔයගොල්ලෝ අරසා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාර. ඒ සතිය අරසා කරන්නේ නැතුව නම් අරසාවක් ඉල්ලන්න යන්න එපා. එහෙම යන්න කතරගම. ඉබන යන්නේ නැත්නම් රංගවල දෙයියෝගාව. ගිහිල්ලා කියන්නේ අහිත හත් දෙයියනේ මට මෙහෙම වෙලා තියෙනවා මට මේක අරසකොල දෙන්න කියලා. එදාට බුදුහාමරණත් දෙයියන්ගේ පිට තමයි. මේ වැඩේ කරන්න එපා. මේ වැඩේ කරලා මේ සර්වචන් වහන්සේගේ මේ සද්ධර්මයට නැත්නම් මේ මෙච්චර මේ වජ්‍රයක් වගේ තියෙන ධර්මයට ලාමක වැඩ කරන්න එපා. ඒ නිසා හරියට පෙත දැනගෙන කොඳු වැඩ පෙළ දැනගෙන යන්න පටන් අරගත්තොත් ඔය යන ගමන කිසිම හුලඟකින්වත් ආපදාවක් වෙන්නෙත් නැහැ ඒ නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා